ඒ අනුව දෙයත් තබා සිටි කලවා ප්‍රදේශ වැලමිටි දනහිස් ප්‍රදේශ ස්පර්ශව තිබූ පාද ආදියට සතිය පිහිටවා සිටියේදී එකී ස්ථාන ඊතා සියුම් ලෙස බුරුල් වී ඊතා සුව පහසුවක් දැනිනි. මම ඒ ගැන සතුටටපත් වීමි. එම ස්වභාවය ගැන වැඩමුළුව අවසන් වීමට ආසන්න දිනක ඔබ වහන්සේ හැම කරුණු සැල කරන ලදී. ඔබ වහන්සේගේ පිළිතුර වූයේ හොඳින් භාවනාව කර ඇති බවත් මෙය අවසානය නොවන බවත්ය. වැඩමුළුව අවසන් විය. ඉන් ඉදිරියට යාමට මට නොහැකි විය. පර්යංක භාවනාවේදී මෙම වැඩමුළුවේදී එවන් ලක්ෂණ නැවත ඇති නොවුනි. 16 වෙනි දින භාවනා කරමින් සිටියදී මෙම වැඩමුළුවේදී මෙන් නොව තදින් ස්පර්ශව පැවති ස්ථාන කෙරෙහි සතිය පිහිට වූ විට එම ස්ථානවල පහසුවෙන් යුතු වේදනා වලින් තොර හිතකර ලක්ෂණ ඇතිවිය. එවිට මම පටවි පටවි අනිත්‍යයි අනිත්‍යයි ලෙසින් මෙනෙහි කළෙමි. එම ස්වභාවය ටික වේලාවකින් බැහැර විය. ගරු ස්වාමින් වහන්සේ දෙපා නමඳ උපදේශ පතමි. ත්‍රිවන් සරණයි. අතරම මුකුත් මෙනෙහි කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. අපිට බොහොම يعني හිත නිස්කලංකව තියාගෙන, නිශ්ශබ්දව තියාගෙන හොඳට ඒ අරමුණට එල්ලට එල්ල කළා. කියන්නේ අරමුණත් එක්ක හොඳට සමපාත වෙන්න ඕනේ අපේ අවධානය. එහෙම හොඳට අවධානය ඒ අරමුණත් එක්ක හොඳට එල්ල වෙලා සමපාත වෙලා ටිකක් මෙදහත් සිතකින් ටිකක් ඈත් වෙච්ච හිතකින් බලන් ඉන්න පුළුවන් නම් ඒ තරමට තමයි වැඩේ හොඳ. අපි ඕන්ට වඩා හුඟාක් වීරය දුවොත් ඒත් මේ අමාරුයි. හුඟාක් කියන්නේ ඕමනාවට පාවට ඔහේ බලන් හිටියොත් එතකොට නිින්ද යනවා. එහෙම නැත්නම් මේකේ යමක් සාරයක් පේන්නේ නැහැ. ඒ වගේමයි අපි හිත ඔය වෙලාවේදී මානසිකාරයකට යදවුවොත් මේ හිත එක්තරා අන්දමක තත්වගත කිරීමක් කරනවා. ඒ කියන්නේ එක්තරා අන්දමක දැන් හිතින් අපි කියනවා මෙන්න මේකයි තියෙන්නේ කියලා. එතකොට අපිට අර නිදැල්ලේ අර අපි දහින දෙයට මේ වැඩෙන්න වෙනස් වෙන්න අපි ඉඩ දෙනවා වෙනුවට අපි දැනට තියෙන දේ මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මේක පටවි මේක පටවි කියලා අපි කියනවා. නමුත් ඕක දැන් දැනුනේ මට පටවි ලක්ෂණයක් වුණාට තව මොහොතකින් ඒක වෙනස් වෙනත් ලක්ෂණයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි බොහොම සාවධානව බලන් ඉන්නවා. හැබැයි අපේ නෑ හිතේ මුකුත් මේකේ ruci අරුචිකමක් මුකුත් නැහැ. ඒ වගේමයි අපි මනස පුළුවන් තරම් නිහඬව තියෙන්නේ, නිශ්ශබ්දව තියෙන්නේ. මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා මේ කටයුතු කරගෙන යන්න අනිත් එක අපි හැමතිස්සෙම අර කලින් ලැබපු අත්දැකීමම දැන් මට ඕනේ කියලා ගියොත් ඒකම බාධාවක් වෙනවා. ඒ නිසා එහෙම අපේ කලින් අත්දැකීම නැවත මම ගත යුතුයි කියලා හිත ඒ ඔස්සේ දුවවන්න උත්සාහවත් නොවි ගාන්ට මේ සතිය විසින් අරගෙන යන පාර ඔස්සේ නිදැල්ලේ දිගහැරෙන්න දුන්නොත් ස්වාභාවිකව මේ නැගී සිටින්න දුන්නොත් එතකොට ලස්සනට මේ සතියෙන් අරගෙන යනවා යායුතු පැත්තට. එතකොට හරි සමහරලාවට අර නොගිය පාරක අලුතෙන් බොහොම නවමු අත්දැකීමක් ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් කලින් අත්දැකීම් තිබුණට කමන්නේ හිතන්න මේ දැන් ලබන අත්දැකීම ඊට වඩා සාරවත් ඊට වඩා ගැඹුරු අත්දැකීමක් ඊට වඩා වටිනා අත්දැකීමක් ඉතින් ඒ වටින අත්දැකීම මට ලබන්න විදිහක් නැහැ. මම අර පළවෙනි කලින් ලැබලා තියෙන අත්දැකීමට හැමතිස්සෙම මේ හිත මෙහෙවන්න හදනවා ඒකම මම ඉල්ලනවා එහෙනම් ඒ වගේ තමන් යන්න හදන්නේ මේ අලුත් පාරක හැමතිස්සෙම අලුත් අත්දැකීමක් ලබන්න කියන ඒ විදිහට මේ හිතට සතුටක් ඇති කරගෙන මම දැන් අදත් ඔන්න මං වාඩි වුණා මට අලුත් අත්දැකීමක් ලැබෙන්නයි යන්නේ ඔය නිකන් පොඩ්ඩක් අර වගේ නිකන් හිත සතුට කරගෙන යන පැත්තට යන්න දුන්නා නම් මං හිතනවා ඊට වඩා මේ සාර්ථක කරගන්න පුළුවන් විශේෂයෙන්ම මානසික කාර්යයක් උතෙන්ට අවශ්‍ය වෙන්නේ හිත හොඳට මෙල්ල වෙලා දැන් තමන්ගේ කියන්නේ යම් පමණක හිත එකඟ බවක් ඇති වෙලා තියෙන වෙලාවේ මානසිකාරය කියන එක බරක්. ඒක තමන් තේරුම් අරගෙන වැඩේ කරගෙන යන්න කියලා කියලා තමයි කියන්න තියෙන්නේ. හොඳ තව මොන හරි විස්තර ඕනනම් කියන්න අපි දිගට ඊළඟට ප්‍රශ්නෙට යනවා. හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මීට පෙර කීප වතාවක් මෙහි භාවනා වැඩසටහන් වලට සහභාගී වී ඇත්තෙමි. මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සති භාවනාව කරමි. ආස්වාස ප්‍රස්වාස සංසිඳන අවස්ථාව අත්දකිමි. අද උදේ පර්යංක භාවනාවේදී මෙසේ ආස්වාස ප්‍රස්වාස සංසිඳීමෙන් පසු කයට හිත යදවීමි. කය විවිධ තැන්වල වේදනා අද්දුටුවෙමි. අතක වේදනාවක් ඇති වී එය ටික වේලාවකින් නැවත නැතිව යන බව නිරීක්ෂණය කළෙමි. විටක ශරීරයේ එක්තැනක ක්ෂණිකව වේදනාවක් ඇති වී වහාම පැතිරී නැති වී යන ආකාරය දැක්කෙමි. විටක ශරීරයේ එක් ප්‍රදේශයක් පුරා එක තැනක වේදනාවක් ඇති වී පැවති නැතිවන විට එලෙසින්ම නැවතත් වේදනාවක් ඇති වී පැවති නැති වෙන බවත් ඒ ආකාරයෙන් එකකට පසු එකක් බැගින් කීප වාරයක් එසේ වීම දැක්කෙමි. තවත් විටක ඉදිකටු අනින්නාක් මෙන් වේදනාව අත් දෙකෙන් පටන්ගෙන උඩුකය පුරා පැතිරී නැතිවෙන ආකාරය දුටුවෙමි. භාවනාව ගැන උපදෙස් පතමි. තෙරුවන් සරණයි. හුඟක් හොඳයි මේ මේ විදිහට කරගෙන යන්න. අර හොඳට අපි හිතමු ඉන්දිකටු වලින් අයිනවා වගේ යම් ප්‍රදේශයක. ඊටාම සියුම්ම සියුම්ම කියන්නේ එක තැනක ගුලියක් වගේ දැනෙන්නේ නැතුව ටිකක් පැතිරිලා ඊටා සියුම්ම දැනෙන වෙලාවට බලන්නේ ඒ සියුම් වේදනා රාශියෙන් එකක් Tamanට නිකන් නාභිගත කළා වගේ එකකට අවධානය යොමු කරන්න පුළුවන්ද කියලා ඒ හරහා තවදුරටත් සතිය හොඳට සියුම් වෙනවා. තව හොඳට අපිට ඒ ඉතා සියුම් තැනකට එල්ල කළා හිත යොමු කරලා බලන්න බලන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ එහෙම අපි හොඳට එහෙම එක තැනකට වගේ යොමු කරලා බලන්න හම්බුනොත් ශක්තිය ලැබුණොත් ගානට සමපාත වුණොත් අනිත් ටික ඔක්කොම අමතක කරලා එතන හොඳට නැවතිලා නිදැල්ලේ ඒකට වෙන්න ඉඩ දෙන්න වෙනස් වෙන්න ඉඩ දෙන්න ඒත් එක්කම මේ හිතත් ඒ වේගෙන්ම වගේ වෙනස් වෙන විදිහට ඒ දිහාම බලාගෙන ඉන්න. වෙන මොකක්වත් අවශ්‍ය නැහැ. ඒකත් දැන් ඊටාම සියුම්ම, ඊටාම කුඩාවට තැනක ඔන්න නිරන්තරයෙන් වෙනස් වෙනවා. අපේ හිතත් ඒ හා සමාන වේගකින් යන්න ඕනේ දැන් මේක බලන්න නම්. අන්න ඒ ඒ විදිහට දැන් මේ මේ වෙනස් වෙන අරමුණ දිහා හොඳට බලාගෙන ඉන්නවා. ඔය දේ හිමීට කරන්න උත්සාහත් වෙන්න. කරගෙන ගිහිල්ලා තියෙන ක්‍රමය හොඳයි. ගරුතර ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව වැඩිීමේදී ටික වේලාවකින් සිත එක්තැන් වී සංසිඳීමක් ඇතිවන බොහෝ අවස්ථාවලදී මොහුනේ බෙල්ලේ කුඩා කෘමීන් යන ස්වභාවයක් දැනේ. එය භාවනාවට බාධාවකි. එසේ වීමට හේතු කවරේද? එය වළක්වා ගන්නේ කෙසේදයි ගරුතර ස්වාමින් වහන්සේ පාදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා. නෑ ඕක වළක්වන්න උත්සාහ කරන්න එපා. ඕක වෙන්න ඉඩ දෙන්න. ඇත්තනම අපේ භාවනාව හරහා මේ මුලේ යම් යම් කලින් උත්තේජනය නොවිච්ච ප්‍රදේශයන් උත්තේජන වෙනවා. ඉතින් අපිට ඒ හරහාත් විවිධ අලුත් සංවේදනාවන් දැනෙන්න ගන්නවා. ඊට අමතරව සමහරලාවට කලින් ඇත්ත වශයෙන්ම තිබිච්ච, ඊටා සුළු වශයෙන් තිබිච්ච යම් යම් සංවේදනාවන් අපිට මේ මනසේ තීව්‍රතාවය, මනසේ සංවේදිතාව වැඩිවීම හරහා, භාවනාවෙන් සංවේදිතාව වැඩිවීම හරහා ඔන්න තේරෙන්න ගන්නවා. ඉතින් ඒක කිසිම වරදක් නැහැ. ඉතින් හැබැයි ඔය සියල්ල ක්‍රමානුකූලව මැකිවිලා යනවා. අර මුලදී තමයි Tamanට ඔය කූඹි යනවා දැනෙනවා, කැස් වෙනවා දැනෙනවා, ඔයගේ විවිධාකාර දේවල් එන්නේ. ඔවා මේ ලොකු සාන්නාසෙනම් කියන්නේ ඔය භාවනාවේ දැනෙන හුරතල්. ඉතින් හුරතල් සාමාන්‍යයෙන් කාලයක් යනකොට නැති වෙලා යනවනේ. ඉතින් ඒ නිසා බය වෙන්න එපා. මේ භාවනාව වැඩෙන බව, එහෙම නැත්නම් භාවනාව දියුණු වෙන බවට සලකුණු තමයි. ඒ හින්දා සතුටින් කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද මම විනාඩි 15ක් සක්මන් කළා. මේ කාලය ඇතුළත මා තබපු එක පියවරක්වත් හිත නොදැනී සිදු වුණේ නැහැ. වටපිට බලබල සක්මන් කෙළවරට එන විට පහළ තැඹිලි ගහක් දුටුවා. ඒ ගහ තැඹිලි ගහක් කියලා හිත දැනගත්තා. නමුත් හැම පියවරක්ම සිහියෙන්. ඉදිරියට යද්දී මට හිතුණා මේ ගැන ඔබ වහන්සේගෙන් අහන්න ඕන කියලා. ඒ ගැන හිතුවත් පියවර තබූ හැම එකක්ම සිහියෙන්මයි ගියේ. ස්වාමින් වහන්ස හැම පාදයක් ගැනම සිහිය තිබුණත් ඒ අතරට ආ අනෙක් සිතුවිලි දෙක නිසා සක්මන් භාවනාවේ අඩුවක් සිදු වුණාද? ඔබ වහන්සේට නිදික් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා. අපි පුළුවන් නම් උත්සාහත් වෙන්න දැන් කියන්නේ දැන් අපේ වෙන එඩිට අරමුණකට යනවා. අපි දැන් මං හිතන්නේ මේ ආරම්භක යෝගියෙක් වෙන්න ඕනා. ඉතින් ඒ අවස්ථාවේදී මේ අරමුණු වලට යන එක බාධාවක්. අපි උත්සාහවත් වෙන්න ඕනේ අපේ මූල කර්මස්ථානයේ හැකිතාක් අවධානය පවත්වන්න. ඒ නිසා මොන දේ දැක්කත් ඒ ඔස්සේ හිතන්න යන්න එපා. දැන් අපි මොකක් හරි දෙයක් දැකලා ඒ ඔස්සේ ටික ටික ඒක හඳුන ගන්නවා ඊළඟ හඳුනගෙන මේකේ තව මොනා හරි කරන්න යනවා ඊළඟ තව ටිකක් කරන්න යනවා ඊළඟ ඒ ගැන තව මොනා හරි හිතනවා මේ කියන්නේ ඔන්න ටික ටික ටික ටික අනේ හිතට අනවශ්‍ය පාරක යන්න ඉඩ දෙනවා ඉතින් ඕක වලකින්න ඕන. ඒ වෙනුවට දැන් මේ ඔය අතරවාරයේ මේ පාදේ එහෙම නැත්නම් සක්මන නැවතිලා නැහනේ. සක්මනෙන් එතකොට අපිට සෑහෙන ප්‍රදේශයක් අහිමි වෙනවා අපේ හිත දැන් මේ වෙන අරමුණු වල මේ දුවන්න ගත්තාම. තමන්ට තේරුණා නම් යම් අවස්ථාවක දැන් මේ වෙන අරමුණක දුවනවා කියලා එතෙන් පටන් නැවතත් සක්මනට ගන්න. මොකද මුල් කාලයේදී හැකිතාක් හිත මෙල්ල කරගන්න හිතේ අවධානය වැඩි කරගන්න වමනා තැන හිත පවත්වන්න හුරු කරන්න ඕනේ. ඒ නිසා මේ මූල කර්මස්ථානයේ හැකිතාක් හිත පැවැත්වීම තමයි මේ වටින්නේ. අනිත් හිතට එන වෙනත් අරමුණු හැකිතාක් අයින් කරගෙන මේ මූල කර්මස්ථානට මූලිකත්වය දෙන්න තමයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මම ආදුනිකයෙක්මි. ආනාපාන සති භාවනාව වැඩිම මට ඊට අපහසුය. මෙය වැඩිවීමට මම මහත් උත්සාහයක් ගන්නෙමි. දිග හුස්ම හා කෙටි හුස්ම සමහර විට වැටහි. සති නිමිත්තේ පිහිටා ආශ්වාස ප්‍රශ්වාස දෙස බලා සිටින විට එය සංසිඳී යන අයුරු දැනේ. සංසිඳී ගිය පසු ආලෝක ධාරා දිගටම පෙනේ. ඒ දෙස බලාගෙන බොහෝ වේලාවක් සිටීමට සිදුවේ. ආලෝකය හැර වෙනස් කිසිවක් වෙනත් කිසිවක් අරමුණක් කිසිම අරමුණක් නැත. මෙය වැරදි ලෙස භාවනා කිරීම නිසා සිදුවන බව මා අසා ඇත. නිවරද කර ගැනීමට මට උපදෙස් ලබා දෙන ලෙස ඔබ වහන්සේගේ දෙපා නම්ද ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව වැඩිීමේදී සමහර විට සිත විසිරේ. හුඟක් තියෙනවා සක්මන් භාවනාව ගැන පොඩ්ඩක්. හරි කියන්න. වැලි මළුවේදී සිසිල් ගතියක් දැනේ. ඇතුලේදී තද ගතිය දැනේ. ඔබ වහන්සේට ගෞතම බුදුසසුනේදීම ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. හොඳයි. ඇතරම මේ ආරම්භක වුණාට වැඩේ හොඳට කෙරලා තියෙනවා. තමන්ව අර පොඩ්ඩක් අව탁සේරු කරලා තියෙනවා. ඒ කියන්නේ මේ වැඩේ හොඳට කරලා තියෙනවා හැබැයි. දැන් මේ කරලා තියෙන ක්‍රමේ වරදක් නැහැ. ඉතින් උමනා කරන විදිහට ඒ කියන්නේ මුලදී තමන් දැන් වෙලා තියෙන්නේ අපි දැන් අර පොතේ තියෙනවානේ ඔන්න මුලින් මෙන්න මේ කෑල්ල තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ කෑල්ලට එන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේකට එන්න ඕනේ කියලා. ඉතින් අපි දැන් ඔන්න පොතක් දන්නවා. ඉතින් ඔන්න ඒ හින්දා මේ කෑල්ලක් හරි අහුන් නැත්තම් ඔන්න ඉතින් තමන් ඉතින් පොඩ්ඩක් හිත අවුල් වෙනවා. ඉතින් ඕකයි වෙලා තියෙන්නේ. දැන් අර දිග කොට කෑල්ල අහුන් නැහැ. ඒ හින්දා ඉතින් ලොකු මේ ප්‍රශ්නයක්. ඉතින් එහෙමම අවශ්‍ය නැහැ. ඉතින් මේ ලස්සන්ට වැඩේ වෙලා තියෙනවා. මොකද හිත එංගඟ වෙලා තියෙනවා, හිත සියුම් වෙලා තියෙනවා. ඒ ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් එකඟ භවයේ ප්‍රතිඵලයක් වශයෙන් ආලෝකයක් ඇවිල්ලා තිනවා. ඒ වගේ භවනායේ ප්‍රතිඵල ලැබිලා තිනවා. දන්නේ නැති වුණාට. ඒ නිසා මේ Tamanට Tamanව අව탁සේරු කරගන්න එපා. වැඩේ වෙලා තියෙනවා. දැන් හැබැයි පොඩි දෙයක් කියන්න වටිනවා මේ අර ආලෝකයක් ආවට පුළුවන් නම් ඒක දිහා බලන්නේ නැතුව තව දුරටත් හැකිතාක් ආනාපානෙම ඉන්න. දැන් ඊටාම සියුම් ආනාපානයක් තියෙන්නේ. දැන් එක පාර්ටම අපේ ඔය දැන් එන ආලෝකය ටිකක් ප්‍රබාසර වෙන්න පුළුවන් ටිකක් අර තමන්ව ඒකට නම්ම ගන්න ස්වභාවයක් එහෙම නැත්නම් ඒකට ඇදලා මේ ඒකේ තියෙන ටිකක් ලස්සනක් මොකක් හරි දෙයක් හින්දා දීප්තියක් හින්දා අපේ අවධානය ඒකට නතු කරගන්න ස්වභාවයක් තියෙනවා. හැබැයි අපේ අපි තේරුම් ගන්න ඕනේ මේ තාම එතෙන්ට යන්න වෙලාව නෙමෙයි කියලා පොඩ්ඩක් තව ආනාපානිය ඔස්සේම යන්න. කාගෙද දන්නේ ප්‍රශ්නේ නේද? පොඩ්ඩක් ඒකක් දැනගන්න පුළුවන්. ආ හරි. පොඩ්ඩක් මෑනියු එන්නකෝ ඉස්සරහට. තෙරුවන් සන්නයි. මීට කලින් මේ මෙහෙ හරි වෙන කොහේ හරි භාවනා කරලා තියෙනවද? කළා නෑ නේ? හා හා. සක්මන් භාවනාවත් කළාද? මේක අල්ලගන්න මෙතෙන්ට අල්ලගන්න. භාවනාත් කරා. හොඳයි. ඒක කොහොමද කළේ? ඒකෙදි ටිකක් සිත විසිරෙනවා. ඔව්. අර වැලි මළුවේ කරනකොට නම් දැනෙනවා හොඳට සිසිලක් වගේ. ඔව්. මේ මෙහෙ ඉදි කරනකොට නම් තද ගතියක් අර හොඳයි. දැනෙනවා. හොඳයි. පොඩ්ඩක් සිත විසිරෙනවා. හරි. ඒකට කමක් නැහැ. වැඩේ හොඳට යනවා. බලන්න මේ හිත විසිරුණාට මේ ඒ ගැන කිසිම පසුතැවීමක් ඇති කරගන්න එපා. බලන්න හිත දැන් කියන්නේ වෙන අරමුණකට ගිය බව යම් අවස්ථාවක දැනගන්නවානේ. දැනගත්තා කියන්නේ ඔන්න සතිය නැවත එළඹ සිටියා. එතන ඉඳන් ආයේ සක්මුණට ගන්න. එතන ඉඳන් Tamanට දැනෙන තද ගතියක් නැහැ. තද ගතිය හොඳට හිත පවත් ගන්න. ඉතින් දැනෙන ඉතින් දැනෙන්නේ සිසිල් ගතියක් නැහැ. සිසිල් ගතිය හොඳට හිත පවත් ගන්න. කළා මේ මේ ඊළඟට අපි වෙන වෙන හරි දැන් ඒ සිසිල් ගතියේ කොහොමද Tamanගේ පාදයට කොයි ප්‍රදේශයකද දැනෙන්නේ? ඒව කොහොමද නිකන් පැතිරෙන්නේ? වෙනස් වෙන්නේ කොහොමද? ඒ වගේ පොඩ්ඩක් උනන්දුවෙන් ඒ ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරන්නයි තියෙන්නේ. හිතට වැඩක් දෙන්න. දැන් මේ මේ තව දැන් මේකෙත් ඉගෙන ගන්න දෙයක් තියෙනවානේ පාදයක් පාසා ඔන්න ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා අන්න පොඩ්ඩක් හිතට වැඩක් දෙන්න. එතකොට සක්මණෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අතන මේ පරයන්ක භාවනාවේදී අර ආලෝකය ආවට ඒක ගැන මේ අවධානයක් යොමු කරන්නේ නැතුව දැනට ආනාපානය ඔස්සේම යන්න ඊට පස්සේ වෙන්න තියෙන ටික ඉබේම වේවි. ඒ කියන්නේ මේක ඔස්සේ යද්දිත් ආලෝක පැත්තට යන්න ඕන නම් එයා ඒ ඒ දේ ලස්සන්ට වේවි. දැනට ඒක දිහා බලන්න එපා. ඒ කියන්නේ ඒක ගැන ඉබේම ගානට ආනාපාන සතියටම අවධානය යොමු කරලා යනකොට අවස්ථාවක් එවි මේ ආනාපානයයි නිකන් හුස්ම රැල්ලයි තාම සිවුම් වෙච්ච හුස්ම රැල්ල මේ මේ මොකද්ද මේ මේ ආලෝකයත් එක්ක නිකන් සමපාත වෙන ගතියක් ඉදිරියට ඒවි. ඒකත් හිතන්න යන්න එපා. ඔය වැඩිපුර කිව්වහම ඔවා ඉතින් ඔවත් ගන්න යනවනේ. ඒ හින්දා මේ මේ වෙන්න තියෙන දේ හිමීට වෙවි දැනට ආනාපානයත් එක්කම යන්නයි තියෙන්නේ. හොඳයි. ආලෝකෙ දිහා බලපු හින්දා තමයි දැන් ඔතන පොඩ්ඩක් අවුල් උනේ. වැඩේ හොඳට කෙරලා තියෙනවා. හොඳයි. දරුවන් සන්නයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසයට සතිය පිහිටුවා ගත හැකිය. නමුත් ඊතා සුළු කාලයකදී කයේ සමහර තැන්වල අධික වේදනාවක් ඇතිවේ. මෙවැනි අවස්ථා කීපයක්ම ඉරියව්වේ වැරද්දක් දැයි සිතා නවතා දැමුවෙමි. කෙසේ වෙතත් නැවත ඊයේ සවසද පර්යංකයට වාඩි වූ විට නැවතත් කයේ එනම් උරහිස්වල සිට අත්වල ඇඟිලි දක්වා දැඩි වේදනාවක් ඇතිවිය. එවිට ආස්වාස ප්‍රස්වාසයෙන් සහ ආස්වාස ප්‍රස්වාසයෙන් සිත ඉවත් කර දැනුණ වේදනාවට සිත යෙදවීමි. විනාඩි කිහිපයකින් අත්වල හිරි ගතියක් බවට පත් වෙමින් තිබූ නිසා නැවතත් හුස්ම දෙස සතිය පිහිටවීමට ගියමි. තවත් සුළු වේලාවකින් දන හිස යටපෙදෙසේ සතුක විදිනවා වැඩිසේ දැනිනි. ඒටද සිත යොදවා බැලුව විට නැවතී ගියේය. නැවතත් හුස්මට සතිය පිහිටුවීමට ගිය විට පෙරට වඩා වේදනාකාරී ලෙස දන හිස යටපෙදෙසේ සතෙකු විදිනසේ දැනිනි. ඒ අවස්ථාවේදී සිහිය බිඳී ගියේය. සතිය බිඳී ගියේය. දනහිස බැලුවත් එහි කිසිවක් නොවිය. ස්වාමින් වහන්සේ මෙය පහදා දෙන්න. ආනාපාන සතිය දිගටම කරගෙන යාමට කල යුත්තේ කුමක්ද? ඔබ වහන්සේට දීර්ඝායු පතමි. සක්මන් භාවනාව අපාසෝකින් තොරව කරගෙන යමි. මේ මා සහභාගී වන මුල්ම වැඩසටහනයි. ම්ම් හුස්ම රැල්ල කියන්නේ කාගෙද දන්නේ ප්‍රශ්නේ හුස්ම රැල්ල අහුණේම නැද්ද දන්නේ නේද පොඩ්ඩක් ඒක මේ කරන්න අපහසුතාවයක් තියෙනවද පොඩ්ඩක් කියන්න බලන්න විස්තර ටිකක් දරුවන් සන්න සමන්හස මේ හුස්ම රැල්ල අහුණා ඔව් ඒක සමතේකටපත් වේගෙන එනකොට තමයි මේ වේදනාවන් එන්නේ. වේදනාවන් ආවේ. දැන් ඉඳ මේ පුටුවක් උඩ වල්ලාද භවනා කරන්නේ නැත්නම් පුටුවක වාඩි පුටුවක වල්ලා බලනවා. හොඳයි. කියන්නේ ඉඳගෙන ඉන්න එක ඊට වඩා අමාරුයි නේද? මේ කියන්නේ සාමාන්‍ය මේ විදිහට වාඩිලා ඉන්න එක ඊට වඩා අමාරුයි. අමාරුයි. දැන් පුටුවේ පුටුවේ කරද්දී තේත් වේදනාව එනවා. එනවා. හැබැයි වේදනාව මැඩගෙන කොහොම හරි හුස්ම රැල්ල සංසිඳන සංසිඳීම දක්වා ගිහිල්ලත් තියෙනවා. එහෙමත් ගිහිල්ලත් තියෙනවා. එහෙම සංසිඳුණාට පස්සේ ද ඊළඟට මේ වේදනාව බලන්න ගියේ? සංසිඳීගෙන එනකොට ඇඟේ වේදනාව එනවා. එනවා. කොච්චර විතර වෙලා ගියාට පස්සේද? විනාඩි දෙකක් විතර වගේ. විනාඩි දෙකක්. ඔව් ලොකු වෙලාවක් යන්නේ නැහැ. ආයතන විනාඩි දෙකක් ඇතුළත හුස්ම සංසිඳනවද? ආ හුස්ම සංසිඳන යනවා පැය භාගයක්. ආ ඒක. පැය භාගයක් පැය භාගයක් ගියාට පස්සේ තමයි වේදනාව එන්නේ. ඊට පස්සේ විනාඩි දෙකක් කිව්වේ මොකද්ද? විනාඩි දෙකක් සංසිඳීම ඇති වෙලා ඇති වෙලා විනාඩි දෙකකින් ඉවසන්න බෑ දැන් වේදනාවකට ඇවිල්ලා. හා එතකොට වේදනාවට හිත ඉබේම ගියා. ගියා. හරි. ඔහොම කරගෙන යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. වේදනාවට ඉබේම ගියොත් දැන් තාම අර පොඩ්ඩක් මේ හිතේ තියෙන නිකන් නොරුස්නා ගතිය. හැබැයි හැදිලා එන්න හැදිලා එවි. ඒ කියන්නේ තාම මුල් කාලෙනේ. එහෙනම් ටිකක් ඕන් නම් තව මේ අතන අර විනාඩි 2 තව පොඩ්ඩක් විනාඩි 3 4 5 කරන්න උත්සාහවත් වෙන්න. මේ වේදනාව පොඩ්ඩක් මේ මේ සංසිඳව ගන්න වෙන මාක් හරි ඉරියව්ව වෙනස් කරලිමක් වගේ දෙයක් කළා සංසිඳවගෙන මේක තව පොඩ්ඩක් වැඩි කරන්න බලන්න. සංසිඳලා තියෙන වෙලාව තව පොඩ්ඩක් වැඩි කරන්න බලන්න. ඊට පස්සේ ආය වේදනාව ආවට බය වෙන්න දෙයක් නැහැ. ඕන්නම් ඒ සංසිඳිච්ච හිත වේදනාවට තියන්න. දැන් වේදනාවට තියන්නේ වේදනාවෙන් ඉගෙන ගන්න. දැන් වේදනාව තමයි අරමුණ වෙන්නේ. මේ වේදනාවෙන්ම හොඳට යමක් එතන හොඳට සමීප වෙලා මේ මගේ මගේ පාදේ නෙමෙයි මේ අනුන්ගේ පාදයක් කියලා හිතලා පුළුවන් නම් අන්න ඒ වගේ කියන්නේ අර අනුන්ගේ දෙයක් දිහා බලන බැල්මකින් මොකක් හරි දෙයක් එළියේ තියෙන දෙයක් දිහා බලන බැල්මකින් මේ දිහා බලන්න එතකොට මේකෙන් යමක් ඉගෙන ගන්න පුළුවන්. මේකේ අර මේක දුරු වෙනවා දුරු වේවි කියලා බලන්න ගියොත් පොඩ්ඩක් එතනින් වෙහසක් එනවා. හොඳයි. හොඳයි. හොඳයි. දේරුවන් සරණයි. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නට යමු. දේරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්ස මා මූල කර්මස්ථානයේ වශයෙන් ආනාපාන සතිය වැඩුවත් මුලින්ම බුද්ධානුස්සතිය මෛත්‍රී භාවනාව කායානුපස්සනාව ආදී භාවනා වඩා ඊට පසුව ආනාපාන සති භාවනාව කරමි. එහිදී සතියට මුල් තැනදී සිත සමාධිගත වීමට විනාඩි 45ක් පැයක් පමණ ගත වෙන නමුදු ඊට පසුව ධානා භාවනාවට සිත යොමු වේ. ක්‍රමයෙන් මාගේ මනස ඉහළට වරහන් ඇතුලේ උඩු අතට ගමන් කරන බව දැනගනිද්දී පළවෙනි ධානයට මනස යොමු කරමි. විනාඩි 5ක් 10ක් පළවෙනි ධානය වශයෙන්ද ඊළඟට දෙවෙනි ධානය වශයෙන්ද ධාන සතරම වඩා නැවත ඒවා බස්සවා නාම රූප හේතුඵල වශයෙන්ද භාවනා කොට පංච උපාදානස්කන්ධද වශයෙන් බලා අවසානයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව බලමි. ගරුතර ස්වාමින් වහන්සේ මෙහි වරදක් තිබේ නම් මාහට පහදා දෙනමෙන් දෙපා নমස්කාරෝ ඉල්ලා සිටිමි. හුඟක් කල් භාවනා කරනවද කියලා මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ ඔය ක්‍රමේ සෑහෙන කාලයක් තිස්සේ කරනවද? කාගේද මේ ප්‍රශ්නේ? හොඳයි මේ පොඩ්ඩක් මෑනියෝ මෙතෙන්ට වඩින්න පුළුවන්ද? මේ ක්‍රමේ හුඟක් කල් තිස්සේද කරන්නේ? අවුරුදු 5ක්? අවුරුදු 5ක් විතර? හොඳයි. එතකොට මේ කොහෙද මේ ඉගෙන ගත්තේ ක්‍රමය එහෙම? පල්ලිකලේ. පල්ලිකලේදී. ආහා. එතකොට පළවෙනි ධ්‍යානයට ගියා කියලා කොහොමද තේරුම් ගත්තේ? පළවෙනි ධ්‍යානෙ උඩ ඉහළට ගිහිල්ලා ගානට නවතිනවා. ඉහළට ගිහිල්ලා නතර වෙනවා. විනාඩි 5ක් වන විනාඩි 5ක් 10ක් වගේ. මේ වැඩිත්වා කියලා අදිෂ්ඨාන ශක්තිය අරගෙන. හහා. ඊට පස්සේ එතකොට ඒක අර නවතිනවා එහෙමම අර ඉහළට යන ගතිය එහෙමම නවතිනවා. හහා. එතකොට දෙවනි දහනට ගියේ කොහමද? ඊට පස්සේ ආයෙ පාරක් ඒක මේ සමාධියට බස්සලා හහා. ඊළඟට ආයෙත් පළවෙනි පළවෙනි ධානයට ගිහිල්ලා ඊළඟට දෙවෙනි ධානයට දෙවෙනි ධානයට යනකොට තව ටිකක් ඉහළට වගේ යනවා වගේ දැනෙනවා. හා. ගමන් කරනවා වගේ දැනෙනවා. හා. <coughs> ආනාපාන සතියෙන්ද යන්නේ? ආනාපාන සතිය. ආනාපාන සතිය යන්නේ. ආනාපාන සතියෙන් යනකොට හොඳට හුස්ම සංසිඳිලා ආලෝක නිමිත්තක් එහෙම පහළ වෙන්නේ නැද්ද? ආලෝක නිමිත්තකුත් එනවා. එතකොට ඒකට ආවහම මොකද කරන්නේ? ඒක අයින් කරනවා. ඒක අයින් කරනවා. ආහා. ඒ කියන්නේ ඒකට අවධානය යොමු කරන්නෙම නැහැ. අවධානය යොමු කරන්නේ නැහැ. අවධානය යොමු කරන්නේ නැතුව පළවෙනි ධ්‍යානෙට යනවා. එතකොට අරමුණු කරන්නේ මොකද්ද? අරමුණ කියන්නේ දැන් ආලෝක නිමිත්ත ආවා ඒක පැත්තකට දැම්මා. දැන් ඊට පස්සේ යමක් අරමුණු කරන්න ඕනේ. පළවෙනි ධානයේ වැඩිත් වගේ තමයි අරමුණු. අරමුණු කරන්න. දැන් මේ ක්‍රමේ අවුරුදු ගානක් තිස්සේ පුරුදු කරලා තියෙනවා නේද? දැන් මේ ඇත්තටම ධාන වලට යද්දී හොඳම ඒ කියන්නේ ටිකක් يعني ප්‍රශස්ත කියලා කියන්න පුළුවන් ක්‍රමේ තමයි ආනාපාන සති භාවනාවෙන් යනවා නම් ඔය සමාධි නිමිත්ත නැත්තම් පටිභාග නිමිත්ත කියලා අහලා තින්නේ නේද? ඒ පටිභාග නිමිත්ත අයින් කරන්නේ නැතුව ඒ පටිභාග නිමිත්ත තමයි භාවිතා කරන්නේ. ඒ පටිභාග නිමිත්ත හොඳට ඔන්න මුලින් පහළ වෙනවා. ඒක ඒ තරම් දීප්තිමත් නෑ මුලදී. හැබැයි ආනාපානෙ ඔස්සේමයි යන්නේ. ආනාපාන ඔස්සේම කියන්නේ මේක මේක ගැන බලන්නේ නැහැ. ඒ ගැන අවධානය නැතුව ආනාපානෙ ඔස්සේම යනවා. යනකොට අර මේ පටිභාග නිමිත්ත හොඳට දීප්තිමත් වෙලා තහවුරු වෙලා තමන්ගේ ඒ දැන් අපිට හුස්ම එන්නේ යම් තැනකින්දන් කියලා වගේ නිකන් සීමාවක් තියෙනවා නම් ඒ සීමාවේ ගාන්ට ඇවිල්ලා නතර වෙනවා මුළු ධාරාවක් විදිහට. ඒ ඒ එතන එතනත් එක්ක දැන් හුස්ම නිකන් සමපාත වෙලා. ඒතර දන්නේම නැතුව දැන් මේක අයින් කරන්න ගියොත් වැඩේ අවුල්. එතකොට මේ මේක දැන් තියෙනවා ඇත්තට. මේක හොඳට ප්‍රභාස්වරව තියෙද්දි තමයි හොඳට දැන් අවධානය ක්‍රමානුකූලව මේකට යොමු වෙනවා. ඊළඟට හිත හොඳට සංසිඳිලා විවේක වෙලා බොජ්ජංග ධර්මයන් ඒ කියන්නේ සම ඉන්ද්‍රිය ධර්මයන් ගන්න සමබර වෙච්ච වෙලාවක ඔන්න සමාධියට යනවා. ධානයකට යන්න පුළුවන්. ඉතින් අපි නිමිත්ත අයින් කළා යනවා කියන්නේ ඒක ඒක නිකන් හිත හිත නිකන් අපි හදාගත්ත ධානයක් තියෙන්නේ. අපි හදලා කියනවා දැන් මාව පළවෙනි ධ්‍යානෙට යාවා කියලා න කියනවා. එතකොට කොහෙටද යනවා? හැබැයි ඒක නෙමෙයි නිවැරදි ධ්‍යානෙ. පටිභාන ඈ? පටිභාන නිමිත්තත් එක්කම නිමිත්තත් එක්ක. අනිවාර්යයෙන්ම පටිභාග නිමිත්තත් එක්ක තමයි මේ ආනාපාන සතියෙන් යද්දී ධ්‍යාන වලට යන්න තියෙන්නේ. ඒ නිසා ගිහිල්ලා තියෙන ක්‍රමේ මට නම් තේරෙන විදිහට නිවැරදි නෑ. ඉතින් මොකද ඔය හරහා ගිහිල්ලා يعني ධාන හරහා ගිහිල්ලා විපස්සනාවට එන්න පුළුවන්. ඒ එන්න නම් ඒ අර විදිහට හොඳට යන්න ඕනේ. දැන් මෑණියන්ට මේ අපි තුන් දැන් ඔය කියන එකට ගියාම මොනවාක්ක සිතුවිලි නැතුව වගේ ඉන්න පුළුවන්ද? මොකද්ද දැනෙන தත්ත්වය මොකද්ද? සිතුවිලිත් එනවා. සිතුවිලිත් එනවනේ. ඒ කියන්නේ කොහොමත් ඒ කියන්නේ ක්‍රමේ නම් නිවැරදි නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. මේ ඔයිට වඩා හොඳයි මම හිතන්නේ විපස්සනා පැත්තට දාලා බලමුද අපි? <laughs> මොකද දැන් අපි දැන් මේ මේකෙන් ආයේ මේකත් එක්ක සමත පැත්තකින් ගිහිල්ලා යන්න යනවා කියන්නේ තැහැන තව තව අවුරුදු ගාණක් ඕකට එක්ක ඔට්ටු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි දැන් පුළුවන් නම් මෑණියන්ට දැන් ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල එක්කම යන්න. ඒකත් එක්කම ගිහිල්ලා දැන් අපි දමු සාමාන්‍යයෙන් ආස්වාසයේ මුලැමැදාග සම්පූර්ණයෙන් බලාගෙන ඉන්න පුළුවන්ද? පුළුවන්. ප්‍රස්වාසයේත් බලාගෙන ඉන්න පුළුවන්. එතකොට හුස්ම රැල්ල සංසිඳනවද? සංසිඳෙනවා. එතකොට ඒ සංසිඳිච්ච ගතියත් එක්ක නිස්කලංක වෙන්න. ආලෝකයක් ආවට ගණන් ගන්න එපා. මෙතන නිස්කලංකව ඉන්න. දැන් බලන්න ආස්වාසය ප්‍රාස්වාසය හොඳට කියන්නේ Tamanට මුලින් තේරෙනව වෙන් කළ හඳුනා ගන්න පුළුවන්. ආස්වාසය මෙන්න මේකයි ප්‍රාස්වාසය මෙන්න මේකයි කියලා වෙන් කළ හඳුනා ගන්න පුළුවන්. අන්න ඒ ඒ විදිහට හොඳට හඳුනා ගනිමින් යද්දී ඔන්න අවස්ථාවක් එනවා. දැන් හඳුනා ගන්න බැරි තරමටම සියුම් වෙලා. ඒ සියුම් වුණාට පස්සේ ඒ මට්ටම ටිකක් විනාඩි 5ක් 10ක් පවත්වන්න. පවත්වල ඉවරලා කයේ දැනෙන තැනකට අවධානය යොමු කරන්න. කයේ හොඳට දැනෙන ස්පර්ශලා තියෙන දැනකට වගේ දෙයකට තදින් දැනෙන තැනකට අවධානය යොමු කරන්න. යොමු කළා ඒ දැන් හැබැයි මේ යොමු කරද්දී මෙතන අපි යොමු කරන්නේ හොඳට සකස් වෙච්ච සතියක්. සකස් වෙච්ච සකස් වෙච්ච සමාධියක්. එකඟ බවක්. තමයි දැන් අපි දුන්නේ දණහිසේ කැක්කමක් දැනෙනවා නම් එතෙන්ට යොමු කරන්න. ඒ යොමු කරාම ලස්සන්ට ඒ ටික ඔක්කොම එකඟ බව මෙතෙන්ට මාරු වෙනවා. මාරු වුණාට පස්සේ එතන නිස්කලංකව බලාගෙන ඉන්න. මුකුත් ඔය කියන්නේ මේ මම යන්නේ නාම රූප පරිච්ඡේදයට මේ යන්නේ පංචස්කන්ධ භාවනාවකට මේක අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා ඒක මුකුත්ම කරන්න යන්න එපා. ඒ කියන්නේ එහෙම එහෙම හිතින් කියන්නේ හිතලා ගන්න එකක් නෙමෙයි මේක. හිතලා මේක මේ නිරීක්ෂණය හරහා බොහොම මධ්‍යස්ත උපේක්ෂා සහගත අස්පනා පිට කරන නිරීක්ෂණයක් කරහා ක්‍රමානුකූලව තමන්ගේ අවබෝධයක් දියුණු වෙන්නේ. මේක අර පොතේ තිබුණාට මෙන්න මේ මෙන්න මේ විදිහට විදර්ශනා ඥාන පරපුර පහළ වෙනවා අය. මුලින් නාම රූප පරිච්ඡේද වෙනවා අය ඊළඟට හේතුඵල එක පච්චේ පරිග්‍රහ වෙනවා අය. ඔහොම කියලා අපි තිබුණාට ඒක අපිට මේ <clears throat> හිතලා ගන්න බෑ. හිතලා ගන්න යනවා කියන්නේ පාර වැරදි. කියන්නේ අපි නිකන් හිත මේ මේ தත්වගත කරනවා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඒක නෙවෙයි වෙන්න ඕනේ මේකට ඒ ඒ ඒ ඒ ඥාන පරපුර පරපුරෙන් සියල්ල අපි දුමු ඥාන 9ක් හරි 16ක් හරි කියලා අපි අර්ථ දැක්වුවා කියලා. ඒකෙන් ඒ සියල්ල අපිට ඒ විදිහටම එකක් පාසා එකක් එකකට පස්සේ ඊළඟ එක එහෙමයි කියලා නිශ්චිත වශයෙන් කියන්න බෑ. ඒක එන විදිහට බාර ගන්නයි තියෙන්නේ. ඉතින් සමහර කෙනෙක් යම් ප්‍රදේශයක් අත්දකින්නවා සමහර කෙනෙක් ඊළඟ ප්‍රදේශයක් අත්දකින්නවා සමහර අයට ඕවා මගහැරලා යනවා කිසි වරදක් නැහැ කොහොම හරි අන්තිමට හොඳට මේ අරමුණක් එක්ක බුදුහාමුදුරුව කියපු සතර සතිපට්ඨානේ යන්න පුළුවන් නම් ඒ තරමට පාර බොහොම නිර්වුල්. ඔය පසු කාලිනව තමයි හුඟාක් අර දීර්ඝ වශයෙන් අර්ථ දක්වන්න ගිහිලා හුඟාක් සංකීර්ණ වෙලා තේනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානේ විස්තර කරද්දී හරිම සරල ඍජු ක්‍රමයක් භාවිතා කළා දෙයි. ඉතින් අපි අපි අපි පිළිගන්න වෙනවානේ බුදුරජාණන් වහන්සේ ਸਰවඥතා ඥාණයෙන් යුක්තයි කියලානේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා. ඉතින් ඒ නිසා අපි උන්වහන්සේ ඒ දේශනා කරපු රටාවට, ඒ දේශනා ක්‍රමයට අපි අභියෝග කරන්න හොඳ නැහැ. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ ඔන්න ආනාපාන සති භාවනාව විස්තර කරලා කරලා තියෙනවා යම්සි ක්‍රමයකට ඒක එකාතකින් බලම හරිම සරලයි. හරිම ඍජුයි. හැබැයි ඒ ඒ ඔස්සේ ගිහාම ඒ එන ප්‍රතිඵලයත් එහෙනම් ගැඹුරට යනවා. ඒක ආයේ අපිට මේ මේ මේ මේ මේ විශේෂයෙන් ඔය අස්සට එක එක දේවල් අලුතෙන් රිංගවන්න අවශ්‍ය නැහැ. ඔය කිසි අඩුපාඩුවක් නැහැ. දැන් සාමාන්‍යයෙන් ධර්මය ගැන කියනවනේ. මේකේ කාටවත් ඇවිල්ලා මෙන්න මෙතන අඩුපාඩුයි. මෙන්න මේක තවයි මේකට එකතු වෙන්න ඕනේ කියලා පෙන්වන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවනේ. ඒ නිසා අපි ඒක දේ ඒ දේ තේරුම් අරගෙන බුදුරජාන් වහන්සේ ගැන විශ්වාසයෙන් ඒ විදිහට අපි ගියා නම් මේ සතර සතිපට්ඨානය තුල ගියා නම් කිසිම තැනක වරදින්න හැකියාවක් නැහැ. එනිසා මේ අර වගේ ආනාපානය හොඳට සංසිඳුණාට පස්සේ ටිකක් වෙලා එතන පවත්තලා දැන් අර මුකුත් අදිෂ්ඨාන කරන්න යන්නෙම එපා. අතෙන්ට යන්න මෙතෙන්ට යන්න කියලා මුකුත්ම අදිෂ්ඨාන කරන්න යන්න එපා. හිත පුළුවන් තරම් විවේක වෙන්න දෙන්න. හිත පුළුවන් තරම් සංසිඳෙන්න දෙන්න සතුටක් ඇති කරගන්න. ඇති කළා ඊනවට කයේ දැනෙන දැනකට හිත යොදන්න. හිත යොදලා ඒ දැන බොහොම මධ්‍යස්තව නිරීක්ෂණය කරන්න. ඔය හරහා යාවි. හැබැයි තේරෙන්නේ නිකන් මේ ක්‍රමේ සරල වැඩි වගේ. අරවත් එක්ක බැලුවාම නිකන් අරකේ තියනනේ මහා සංකීර්ණයි නේද? පොතක් ලියන්න පුළුවන් ඒක දිහා බැලුවා නේද? මේකෙන් මුකුත්ම නැහැ. <laughs> අපේ ලොකු සනස කියන්නේ මේක නේ ඇල්ලතුරු වගේ. බර මොනවාද මේ සුදු පාන් කනවා වගේ. දැන් සාමාන්‍යයෙන් පාන් වලට එක එක දානවනේ බැටර් දානවා ජෑම් දානවා තව මොන හරි ඩොට් ඩොට් තියනවා මොන හරි. ඔක්කොම දානවනේ. එතකොට තමයි මේක විචිත්‍ර වෙන්නේ. හැබැයි මේ සතර සතිපට්ඨානේ මුකුත්ම නැහැ. ඇල්ලතුරු ටික වගේ හරියම පිරිසුදුයි. මේ ක්‍රමයේ හින්දා වරදින්නේ නැහැ. මෑණියෝ ඔය අර ටික ඔක්කොම දැනට පොඩ්ඩක් නවත්තලා, తాවකාලිකව හරි නවත්තලා පොඩ්ඩක් මෙතෙන්ට එන්න يعني භාවනා කරලා තියෙන නිසා කාලයක් මෙතෙන්ට පොඩ්ඩක් දවසක් දෙකක් මේකට පොඩ්ඩක් උත්සාහවත් වෙන්න වෙයි. හැබැයි අල්ල ගන්න පුළුවන්. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවුරුදු 4ක පමණ කාලයක සිට භාවනා කරන අයකි. මූල කර්මස්ථානය ආනාපාන සතියයි. භාවනාවට වාඩි වී විනාඩි 20ක් පමණ යන විට ආනාපානය සියුම් වී නොදෙනියයි. ඉන්පසු ශරීරයේ සිහැල්ලු වී පය භාගයක් පමණ සිටිය හැකිය. එවිට වේදනාවක් ඇති නොවේ. ඉදිරියේදී කළ යුත්තේ කුමක්දයි යන්න පහදා දෙනමින් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව කිරීමේදී පය බිම වදින විට ලනුපැදුරේ ගොරෝසු බවක් ඔසවෙන්නට සිසිල් බවක් දැනේ. අඩි 20ක් 25ක් පමණ සිත දෙපා යොදවා ගමන් කළ හැකියි. ටික දුරක් යන විට পায় පැටලෙන ගතියක් ඇතිවේ. එවිට සක්මන් කිරීම නවතා දමනවා. ඉදිරියේ කළ යුතු දේ ගැන උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලමි. ස්වාමින් වහන්සේට නිරෝගී නිවන් සුවය ප්‍රාර්ථනා කරමු. මට පොඩ්ඩක් අවධානය ගිලිහුණා. මට පොඩ්ඩක් මුල කොටස කියන්නකෝ. අවුරුදු 4ක පමණ කාලයක සිට භාවනා කරන අයකි. මූල කර්මස්ථානය ආනාපාන සතියයි. භාවනාවට වාඩි වී විනාඩි 20ක් පමණ යන විට ආනාපානයේ සියුම් වී නොදෙනියයි. ඉන්පසු ශාරීරිය සැහැල්ලු වී පය භාගයක් පමණ සිටිය හැකිය. එවිට වේදනාවක් ඇති නොවේ. ඉදිරියේදී කල යුත්තේ කුමක්ද යන්න පහදා දෙනමින් ඉල්ලා සිටිමි. හොඳයි. කාලයත් තිස්සේ කරන කෙනෙක් නිසා හැබැයි දැන් වේදනාවකුත් නැහැ. දැන්ට මොකද දැන්නේ අරමුණ වශයෙන් භාවිතා කරන්න ඔය පැය භාගික කාලේ. හොඳයි. තේරුම් ගන්න. සංඥා සමේ ආනපාන සති භාවනාව ටිකක් වෙලා කරගෙන යනකොට සංසිඳන හොඳටම. ඔව්. අවුරුදු කීයක් විතර තිස්සේ භාවනා කරනවද? හතරක් විතර? දැන් අවුරුදු හතරක් විතර ගියාට ඉතින් ගෙදරින් භාවනා කරගන්න හම්බුන්නේ නැහැ. දැන් දැන් නම් ගෙදරින් කරනවා. ගෙදරින් කරනවා. එහේ. හොඳයි. දැන් ඒ කියන්නේ ආස් මේ සංසිඳනවා කියලා Taman තේරුම් ගත්තේ කොහොමද? දැන් ඒ ආස්වාද ප්‍රසආස හීන් වෙලා ටික ටික නැතුව හීන් වෙලා ගිහිල්ලා නැතුව යනවා. එතකොට මේ මේ මොකද තියෙන්නේ දැන්? එතකොට කය ඊට පස්සේ කය ගැන හිත යොමු කරන කයට ඊට පස්සේ මේ ආදු දෙන ඒ කොන්දේ කැක්කුම ටිකක් තිබුණා ඊට පස්සේ ඒ කැක්කුමත් නැතුව ගිහිල්ලා මේ මුකුත් නැති බවට තේරුණා හොඳයි. ඒ ඒ මුකුත් නැතේලාවේ තමන් නිින්ද ගිහිලා නැහැ කියලා දන්නවද? නෑ නෑ නිින්ද ගිහිලා. නිින්ද ගිහිලා නෑනේ. හොඳයි. එතකොට හොඳ අවධානයෙන් හිටියා. එහෙයි හොඳ අවධානයෙන් හිටියා. සද්ද එහෙම මේ මොන හරි වටපිටේ දේවල් ඇහුණා. නෑ නෑ ඒ සද්ද ඇහුනේ නෑ. සද්ද ඇහුනේ නෑ. මේ මේ ෆෑන් වල සද්දේ ආන්තම් දැයෙනවා. හා. එහෙම. හොඳයි. එතකොට සක්මන් භාවනාවේදී කොහොමද වෙන්නේ? සක්මන් භාවනාව හොඳට කරන්න පුළුවන්, වැලි මාළියෙත් හොඳට කරන්න පුළුවන්. ඔව්. මේ කකුලේ පාපුල උස්සනකොට අර හුළඟ වාගේ දැයෙන එකත් බර ගතිය හොඳයි. දැන් ඒ මේ මුලදී හැම දැන් ඔය දැන් අවුරුදු කීපයක් කරද්දී ආනාපාන සතියෙන් යද්දී දැන් ඔය එකඟ බව ආවට පස්සේ ඊට පස්සේ වේදනාවක් දිහා බලන්නවත් කය වෙන ඒවා හැම බලන තියෙනවා. බලන බලන. ඔව් කළා තියෙනවා. ඔව් එහෙයි. හා කොච්චර කාලයක් තිස්සේ බලනවද? දැන් මේ හැමදාම මේ විදිහට ඉන්නේ නැහැ වේල වේදනාව සමහර දවසට මේ කොන්දේ කකුල් වල වේදනාව එහෙම ආපු වෙලාවට එහෙම බලනවා. එතකොට ඒ වේදනාව බලනකොට Taman දන්නවද මේක තියෙන්නේ කොන්දේ කියලා? එහෙම. කොන්දේ කියලා දන්නවා. එහෙමයි. කකුලේ හරි තියෙනකොට කකුලේ වෙන ඉරියව් තිමීට මාරු කරන සතියෙන් ඉරියව් මාරු කරමි කියලා හිතලා ඉරියව් මාරු කරනවා. වේදනාව වැඩි වුණා. තව මේ කියන්නේ වේදනාව නිරීක්ෂණය කරලා තියෙන ටිකක් තාම එච්චරම නිවැරදි නැහැ. දැන් ඒ පුළුවන් නම් ඒ කියන්නේ ඒ වේදනාව දැන් නිරීක්ෂණය වෙද්දී තියෙන ප්‍රදේශය පව අමතක වෙන්න ඕනේ. අමතක වෙලා ඒක විතරයි දෙන්නේ අරමුණ. Tamanට එතකොට කොහෙද මේ කියලා මොකක්වත් හැඟීමක්වත් නැහැ. පුදු වේදනාවක් විතරක් තියෙනවා. ඒ ඒ මට්ටමට ගිහිල්ලා හොඳට මධ්‍යස්තව වේදනාවෙන් ඉගෙන ගන්න විදිහට ඔක නිරීක්ෂණය කරනවා නම් ඔන්න හොඳට වේදනාවල් පස්සනාවක් සිද්ධ වෙනවා. එහෙම කරන වෙලාවල් තියෙන වේදනාව වැඩි වෙච්චහම වේදනාව ගැන හිත යොමු කරනවා. යොමු කරනවා. එහෙමයි. ඒ යොමු කළා කොච්චර වෙලා බලන් ඉන්න පුළුවන්ද? එහෙම වේදනාවේ මුංග වෙලා බලන් ඉඳලා ඇරුන්නේ වෙලාවකට ඇරෙනවා වෙලාවකට ඇරුන්නේ නැත්නම් ඉරියව් මාරු කරනවා. සක්මන් භාවනාවේදී පුඩන්නම් පොඩ්ඩක් බලන්න. දැන් වදිනවනේ එක එක තැන්වල මේ පාදේ ඒ ඒ වදිනකොට බලන්න තව ටිකක් ලං වෙලා සියුම් වෙලා මේවා කොහොමද මේ තව තව වෙනස් වෙන්නේ කියලා. දැන් අපි තුමු ඇඟිලි පහෙන් කොයි ඇඟිල්ලේද වදින්නේ? බලලා තියෙනවද එහෙම? එහෙම බලලා නැද්ද? හරි. දැන් මේ ඇඟිලි අපි දුමු පාදයේ ස්පර්ශනවට මුලින්ම කොහේ හරි තැනක් ස්පර්ශ වෙනවනේ. ඇඟිලි නම් ඇඟිලි තුඩු නම් ස්පර්ශ වෙන්නේ කොයි ඇඟිල්ලද වදින්නේ කියලා බලන්න. ඊළඟට ඒ ඇඟිල්ලෙත් කොයි හරියද වදින්නේ කියලා බලන්න. ඊළඟට ඒක බලන ආස්සේ ඉතින් වෙන ඇඟිල්ලක් ස්පර්ශ වෙන්න ගත්තොත් අන්න ඒකටත් බලන්න ඕනේ. ඒකෙත් කොයි හරියද කියලා බලන්න ඕනේ. ඊළඟට එන්නේ කොයි ඇඟිල්ලද කියලාත් බලන්න ඕනේ. ඒ වගේ දැන් ලොකු වැඩක් තියෙනවා. දැන් ලොකු ප්‍රදේශයක් තියෙනවා හොයාගන්න. දැන් ලොකු ප්‍රශ්නයක් නෝක. දැන් මේක දන්නේ කොයි ඇඟිල්ලද දන්නෙත් නැහැ. ඊට පස්සේ කොයි එක කියන්න දන්නෙත් නැහැ. ඒ එන හැම එකම කොයි කොයි ප්‍රදේශද කියන්න දන්නෙත් නැහැ. ඔය ඔක්කොම හොයන්න ඕන. පුළුවන්ද? බලන්න. හොඳයි බලන්නක එහෙනම්. හොඳයි හොඳයි. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී යටිපතුලට සතිය පිහිටවා සක්මන් කිරීමේදී පළමුව ඇඟිලි වලට ආසන්න ප්‍රදේශයත් ඉන් පසු විලිම්බුවත් පොළවේ ස්පර්ශ වන අයුරු නිරීක්ෂණය කළෙමි. ඔබ වහන්සේ පැවසූ පරිදි අවට අරමුණු ග්‍රහණය වනවාද ඒ අයුරින් සතිය පවත්වා ගනිමින් බැලුවෙමි. අවට ශබ්ද රූප පිළිබඳ සිත අරමුණු නොඑක් නොගත් බව දුටුවෙමි. ඉන්පසු තවදුරටත් මෙසේ විස්තර බැලුවෙමි. සක්මන් කිරීමට ප්‍රථම අදාළ ගමන් මඟ පිළිබඳ චක්කු විඥාණය ඇති වී ස්පර්ශය නිසා හටගන්නා සිතුවිල්ල වන ගමන් මඟ හොඳය යන සිතුවිල්ල නිසා නැවත ඇතිවන මනෝ විඥාණය හා ඊට පසු නැවතත් ස්පර්ශ වන ස්පර්ශය වන මත ඇති වූ සිතුවිල්ල අනුව සක්මන ආරම්භ වන අයුරු දිටුවෙමි. ඉන්පසු පියවරක් දෙකක් යන විට කාය විඥාණය නිසා හටගත් ස්පර්ශය බව ඇති ස්පර්ශය මත ඇති වූ සිතවිල්ල සක්මන ආරම්භය කිරීමට ප්‍රථම ඇති වූ ගමන් මඟ හොඳයයි වූ සිතවිල්ල සමග ගැලපුණ නිසා ගමන් මඟ ගැන පැහැදිලි විශ්වාසයක් ඇති වී සක්මන ඉදිරියට වන අයුරු දැනුනි. එෙහිදී කාය විඥානය වම් පාදයටත් දකුණු පාදයටත් මාරුණ අයුරුත් ඒ අවස්ථාවන්හිදී ඇතිවන විඥානය නිසා හටගත් ස්පර්ශයෙන් ඇති වී සිතවිල්ල සිතෙන් දැනගෙන එය ක්‍රියාවට නංවමින් අනිත් පාදයේ ඉදිරියට ගෙන යන අයුරුත් දැනුනි. මෙහිදී ගල් කැටයක් සතෙක් වරහන් තිල් කෘමියෙකු ඇසට අරමුණු වීමේදී හැර අනිත් සෑම විටම චක්කු විඤ්ඤාණයත් කාය විඤ්ඤාණය ඇතිවන අතරතුරදීම ඇතිවනවාද යන්න ගැටලු සහගත වූවකි. මුලින් ඇති වූ ගමන් මඟ හොඳ යයි ඇති වූ සිතුවිල්ල විශ්වාසය මත නිතරම චක්කු විඤ්ඤාණය ඇති නොවනවා ඇතැයි සිතුනි. ගරු ස්වාමින් වහන්සේ මේ තුල යම් හෝ සම්පූර්ණයෙන් වරදක් ඇතනම් අනුකම්පා කොට පහදා දෙනසේක්වා. ඇත්තටම මේ කියන්නේ චක්කුඥාණයෙන් වැඩක් නැහැ. මේ කාය විඥාණයෙන් තමයි තනිකරම මේ සක්මන් භාවනාවේදී අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ නිසා ওই තරම් කියන්නේ අපි හුඟාක් સિદ્ધාන්තයක දාලා මේ පොතත් එක්ක ගලපන්න ගියොත් මේක හරි අමාරු වෙනවා. ඒ නිසා පොඩ්ඩක් හිත සැහැල්ලු කරගන්න හිතන්න යන්න එපා. يعني සක්මන් කරද්දී මේකය මෙන්න මෙහෙම වෙන්නේ කියලා අපි අර අපි ඉගෙන ගත්ත සූත්‍ර ටික මේකට දාන්න යන්න එපා. දාන්න යනවා කියන්නේම අවුල් වෙනවා. කියන්නේ අපි මේ හින තර්ක ඥානයක් එක්කයි මේ සක්මන කරන්න යන්නේ. එහෙම කරන්න යාම සම්පූර්ණයෙන්ම වැරදි. ඒ නිසා ඒක නිවැරදි විය යුතුයි. මේ පුළුවන් නම් අපිට සරල වෙන්න මෙතෙන්දී. ඕක වෙලා තියෙන්නේ අපි අර ටිකක් ඉගෙන ගත්තාම අපිට මේ සරල භවයේ තියෙන වටිනකම අපිට තේරෙන්නේ අපි අපි හිතනවා අපි මේ මිට වඩා ටිකක් හොඳයි නේද මේ තව මොකක් හරි කෑල්ලක් මෙතෙන්ට දැම්මහම මෙතෙන්ට මේකේ තව පොඩ්ඩක් ඔන්න සයන්ස් වලින් ගෙනල්ලා කෑල්ලක් දාන්න පුළුවන් නේද? ඊට අභිධර්මිනුත් ගෙනල්ලා තව කෑල්ලක් දාන්න පුළුවන් නේද? තව ඔන්න සූත්‍රයකුනුත් ගෙනල්ලා එකක් දාන්න පුළුවන් නේද කියලා. ඉතින් අපි අර පොඩ්ඩක් හුඟක් අපේ අපේ සුත්තමේ ඥානෙ වැඩි වුණාම අපි අර මේ යන සරල භවනාමය ඥානයට අපි අරවා රිංගවන්න යනවා. ඉතින් ඒකම බාධාවක් වෙනවා. හරිම බාධායි ඒක. ඉතින් ඒ නිසා ඉගෙන ගත්තට අපි බණ ඇහුවට පොත් බැලුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ භාවනා කරන වෙලාවේදී ඒ සියල්ල ඒ සියල්ල පැත්තකින් තියලා හරියට නිකන් අර පුංචි දරුවෙක් මේ අම්මගේ අත අල්ලගෙන මුල් වතාවට ඇවිදින්නේ. බලන්නේ දරුවා කොයි තරම් සරලව මේ වදින පියවරක් පාසා සතුටක් භුක්ති විඳිනවානේ. මොකද මේ අලුත් අත්දැකීමක්නේ. පොදේ දරුවා දැන් මේ හරි ලස්සනට මේ කලින් කවදාවත් ඇවිදලා නැහැ. මේ පුංචි අම්මාගේ අත අල්ලගෙන මේ ඔන්න අඩියක් තියෙනවා. ඉතින් සතුටුයි. තව අඩියක් තියෙනවා සතුටුයි. මේ දන්නේ නැහැනේ මේ පක්කු විඤ්ඤාණයද සෝත විඤ්ඤාණය මොකක්වත් දන්නේ හැබැයි ගානට වැඩේ එනවා. ඔය ඔය මට්ටමට අපිට යන්න පුළුවන් නම් ඒ තරමට මේ සක්මන් භාවනාව මේ කියන භාවනාවේ ඥාණය වැඩෙනවා. <laughs> තේරුම් ගන්න තියෙන ඕකයි. අපි ඔය ඔය සරල මට්ටමට යන්න අවශ්‍යමයි. මොකද මේ අලුත් ගමනක් යන්නේ. අපිත් මේ බුදුහාඳුරෝ කියපු ධම අහලා ධර්මය අහන්නම ඕනේ. අහලා තමයි මේක මේ ගැන විශ්වාසය ඇති වෙන්නේ. විශ්වාසය ඇති වුණාට පස්සේ උන ධර්ම මාර්ගයට පිවිසෙනවා. පිවිසුණාට පස්සේ අපි අලුත් අලුතෙන් යන්න ඕනේ ගමන. අපිට මේ බුදුහාඳුරෝ කිව්වා කියලා, රහතන් වහන්සේලා කිව්වා කියලා මේ ණයට අරගෙන යන්න බෑ. අපි ණය යන්නේ ද යන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ පුළුවන් තරම් මේ තර්ක ඥාන, සුතමේ ඥාන ඔක්කොම ටික අයින් කළා. බොහොම සරලව. ඍජු අත්දැකීමත් එක්ක. ඒ මත මොකක්වත් සංකල්පයක් ගොඩනගන්න නැතුව ගිය තරමට මේ භාවනාව හොඳට කෙරෙනවා. ඒක තේරුම් අරගෙන යන්නයි තියෙන්නේ. එතකොට මේ ලස්සන්ට වැඩේ කෙරෙයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට ගරුතර ස්වාමින් වහන්සේ මම නිවසේදීද උදේ සහ හවස භාවනා කරමි. සක්මන් භාවනාව නිවසේදී නොකරමි. පර්යංකයේදී දැන් ආනාපානය ප්‍රකට නොවේ. හුස්ම රැල්ල මුල සිටම සියුම්ව පවතී. එදෙස බලා සිටිමි. සිත නොදව නොදනුවත්වම දෙතිස් කුණපය පිළිකුල මරණානුස්සතිය ආදී භාවනා වලට ඇදී යයි. සමහර දිනවලදී ආනාපානය ප්‍රකට වී හොඳින්ම සිදු කෙරේ. මේ දිනවල සක්මන ඊතා හොඳින් සිදුවේ. පාදයේ එසවීම, ගෙන යාම, තැබීම ආදී ආදීයේදී විලිම්බුවේ සිට ඇඟිලි තුඩ දක්වා දැනීම සිදුවේ. වරහන් ඇතුලේ ස්පර්ශ වීම සහ යටිපතුල එසවෙන ආකාරයද ආනාපානය ප්‍රකට නොවීම පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අ ඇත්තරම ප්‍රකට වෙලා තියෙනවා නැත්තේ නැහැ. දැන් අවස්ථා කීපයක් සාර්ථක වෙලා තියෙනවානේ. ඉතින් තව ආනාපානයට මුල් තැන දීලා කරන්න. දැන් අර මීට කලින් ප්‍රශ්න කරත් වෙනත් භවනා ඒ සතර කමඨහන් ගැන කියවුණා මට ඒ ගැන වචනයක් කියන්න බැරි වුණා. ඇත්තරම සතර කමඨහන් නුවමනා වෙනවා අපිට හුඟක් හිත කියන්නේ අපි දුමු දැන් වැඩ කරන ස්ථානයේ හරි නැත්නම් gedara කවුරු හරි එක්ක හරි ලොකු විපිලිසර බවක්, දේශයක් ඔන්න හිතේ හටගත් වෙලාවට එක පාරට ආනාපානයට දැම්මොත් ඔන්න පොඩ්ඩක් කරදරයි. වැඩේ වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට හොඳම දේ තමයි සක්මනට යන එක. සක්මන් සක්මන් භාවනාවට යන්න කොයිම වෙලාවකවත් මේ හිත හුඟාක් ද්වේෂ සහගත වෙලා ගැටිලා හිතේ හුඟාක් විතර්ක බහුල වෙලාවට එකපාරට ආනාපානට යන්න එපා. ඉඳගෙන කරන භාවනාවට යන්න එපා. ඒ වෙනුවට සක්මන් භාවනාවට තමයි යන්න ඕනේ. ගිහිල්ලා සක්මනෙන් පොඩ්ඩක් හිත මෙල්ල කරගෙන සතිය පිහිටුවාගෙන ඊට පස්සේ තමයි මේ ආනාපාන සතියට එන්න තියෙන්නේ. දැන් ඉතින් අවශ්‍ය නම් ඉතින් මෛත්‍රී භාවනාව පොඩ්ඩක් කරාට වරදක් නැහැ. හැබැයි ඒක නෙමෙයි අපේ අවධානයට කියන්නේ ඒකට නෙමෙයි මූලිකත්වය දෙන්න ඕනේ. අපි පැයක් නම් භාවනා කරන්නේ ඕනනම් විනාඩි 5ක් මෛත්‍රී කරන්න. විනාඩි 55ක්ම ආනාපාන සතියත් එක්ක ඉන්න බලන්න. අපි විනාඩි 40ක් 50ක් මෛත්‍රී කළා ඊට පස්සේ ඔන්න පොඩ්ඩක් ආනාපානෙ වැටෙන්න නෑ දැන් කියලා ඒකට යොමු කරාට මදි. ඒ නිසා මේ ඒකට දැන් ආනාපාන සතිය මේකේ මූල කර්මස්ථාන වශයෙන් කියලා තියෙන නිසා ඒකට තමයි වැඩි වෙලාවක් මෙඩංගු කරන්න ඕනේ. ඒ නිසා බුද්ධානුස්සතිය වේවා මේ ඒවෙන් දැන් වෙන්න තියෙන ටික වෙලා ඇති. අවශ්‍ය නම් විනාඩියක් විනාඩි 5ක් වැය කරාට කමක් නැහැ. එහෙම අපිට වැඩිම විනාඩි 10ක් කියලා. ඉතින් විනාඩි 50ම මේකත් එක්ක යන්න මොකද මේකෙන් තමයි මේ සෑහෙන දුරකට අපිව එක්කගෙන යන්නේ. අර වෑයෙන් බොහොම يعني හිතේ හිතේ තියෙන නිකන් අර භාවනා කරන්න උවමනා කරන පොඩ්ඩක් පසුබිම හදලා දෙන එකයි කරන්නේ. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ සක්මිනේදී සෑම පියවරක්ම සිහියෙන් එකක්වත් මග නොහැර එලිමහන් සක්මනේ දහවතාවක් පමණ යා හැකි විය. පාදයක විලුඹෙන් ආරම්භ කරන ස්පර්ශය පාදය පුරා පැතිර ගිය ක්ෂණයෙන් ආරම්භන අනිත් පාදයේ ස්පර්ශයේ අඩුවීම ඇඟිලි තුඩින් අවසන් වීම නිරීක්ෂණය කිරීම නුසුදුසුද නමුත් ඉක්මන් සක්මනේදී මේ දෙකම නිරීක්ෂණය අපහසු වේ පර්යංකයේදී මඳුරුවන් කැම ඉවසා සම් ඉවසා උසම් පොඩකමක් ඉවසා උස් පහත් වීමට පමණක් සිත යොමු කළෙමි. පර්යංකදී මధుරවන් කෑම ඉවසා කුසේ උස් පහත් වීම පමණක් සිත යොමු කළෙමි. එවිට වේදනා නොදෙනී ගියා. මේ අවස්ථා දෙකේදීම සිතට දෙතුන් වරක් පරණ දේ සිහි වූවත් කරමින් සිටිය ක්‍රියාව නොනවත්වා කළ හැකිය. ඒ සිහිවීම ඇතිවන්නේ තවම සමාධිය සඳහා සිත එකඟ නැති බැවින්ද ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය හිතන්න යන්න නැතුව කරා නම් වෙන්න තියෙන එක වෙනවා හැබැයි. මේ ඒ නිසා වැඩිය මේ තරකේ දාන්න ගියාම ඔක්කොම අවුල් වෙනවා. ඒකයි දැන් මේක මේකද නැත්නම් අරකද කියලා හිතන්න යනවනේ දැන් අපි ප්‍රතිඵලෙ එද්දිම හිතනවා. ඉතින් ඒ නිසා මේ හිතන්න නැතුව මේ වැඩේ කරගෙන යන්න ඉතින් අර මම හිතනවා මේ ආරම්භක යෝගියෙක් කියලා සක්මනේදී මොකක් හරි දෙයක් කියලා තුනම අර ප්‍රශ්නයක් අහලා තුන ඇඟිලි වල ගැන මොකද්ද? සක්මනේදී සෑම පියවරක්ම සිහියෙන් එකක්වත් මඟ නොහර එලිමාන් සක්මනේ දහවතාවක් පමණ යා හැකි විය. පාදයක විලිඹුවෙන් ආරම්භ කරන ස්පර්ශය පාදයේ පුරා පැතිර ගිය ක්ෂණයෙන් ආරම්භන අනිත් පාදයේ ස්පර්ශයේ අඩුවීම ඇඟිලි තුඩින් අවසන් වීම නිරීක්ෂණය කිරීම නුසුදුසුද? නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ මේකේ මොකක්වත් නැහැ. එහෙම මේ මෙන්න මේක නිවැරදිය මෙන්න මේ කෑල්ල හරි නැහැ කියලා හැමම නැහැ. කියන්නේ අපි දැනෙන දේ Tamanට ඒ විදිහට දැනෙනවා නම් මේ අවස්ථාවේදී මේ මේ විදිහට බල හොමාරුවක් වෙන අය බර එහාට මෙහාට යන අය එහෙම කියලා ඒ පැත්තට නම් අවධානය යොමු වෙන්නේ වරදක් නැහැ. ඇතරම මේක වෙන්නේ ඊට වඩා කියන්නේ අපි දැන් ওই විදිහට කියන්න යනවට වඩා හරි පහසුයි තේරුම් ගන්න මේ ඇත්තම බුදුරජාණන් වහන්සේ මේ බලාපොරොත්තු වෙන්නේ දැන් අපි මෙතෙක් කාලයක් මේ මුළු කයම මම කියලා අරන් ඉන්නේ. එක්ක මේ මුළු කයම මගේ කියලා අරන් ඉන්නේ. එක්ක මගේ ආත්මය කියලා අරන් ඉන්නේ. දැන් එහෙම හිතාගත්ත වැරදි දෘෂ්ටියක හිටපු මම දැන් ඔන්න සක්මන් භාවනාවක් කරනවා කියලා කරනවා. දැන් ඒ සක්මන් භාවනාවේදී ඔන්න තියෙන්නේ මේ වේදනාවක්. ඒකේ තියෙන්නේ සිසිල් බවක්, උණුසුම් බවක්, ගොරෝසු බවක්, එහෙම නැත්නම් ඔන්න දැන් මේ මේකෙදි කියන විදිහට නම් ඔන්න මේ බරක් ඔන්න මේ වම් කකුලේ පැත්තට මාරු වෙනවා ඊළඟ දකුණු පැත්ත කකුලට මාරු වෙනවා ඔන්න ඔහම දෙයක් දැන් නිරීක්ෂණය කර කර සෑහනලාවක් යනවා එතකොට දැන් කො මම දැන් මමෙක් නැහැනේ දැන් අන්තිමට මේ හුදු නිරීක්ෂණ රාශියක් තියෙන්නේ එතකොට මේ අපි මේ යම් කිසි වෙනස් වෙන ක්‍රියාදාමයක් තේනවා ඒ වෙනස් වෙන ක්‍රියාදාමය ඔන්න තවත් ක්‍රියාදාමයකින් නිරීක්ෂණය කරනවා ඉතින් ඔච්චරයි අන්තිමට වෙලා තියෙන්නේ ඔතන කිසිම මමෙක්වත් ඒ මාක්වත් නැහැ ඉතින් ඔය ටික ටික ඕක නැවත නැවත කරන්න ඕනේ හැබැයි. ඉතින් එහෙම කරද්දි තමයි යන්න බුදුරජාන් වහන්සේ හැම අනුපස්සනාවක් සතර සතිපට්ඨානේ හැම අනුපස්සනාවක්ම යද්දී බුදුරජාන් වහන්සේ කියනවා කායේ කාය අනුපස්සී විහෙරති. ඊළඟට කියනවා අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති. දැන් මේ සක්මන කරනවා. සක්මනේ දැන් මමත් නැහැ මේ අපි තුන් නමක් දාන් හිටිය නමකුත් නැහැ. Tamange මේ කාර්යාලයේ දීපු ඒ මේ මොකක්වත් තනතුරක් නැහැ. ගෙදරින් හම්බෙච්ච අම්මද තාත්තද කියන තනතුරුත් නැහැ. තව ඉතින් Taman දාගත්ත වෙන වෙන මේ ආටෝප මොකක්වත් ඇත්තෙත් නැහැ. ගෑනු පිරිමිත් මුකුත් නැහැ. අන්තිමට මේ හුදු දැනීම් රාශියක් තියෙනවා. මේ දැනීම් රාශිය ඔන්න Taman දැනීම් රාශියක් පමණක් නේද මේ තියෙන්නේ? දැන් මම හිතන් හිටියට මේක මේ මට පාලනය කරන්න බෑ නේද? කියලා අන්න ටිකක් කාලයක් යනකොට අන්න පොඩ පොඩ පොඩ පොඩ එක පාටම කියන්නේ එක පාටම මේවා එන්නේ නැහැ. මේක කෑන කාලයක් කරනකොට අන්න බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ අන්න සිද්ධ වෙනවා. අන්න එතකොට තේරෙනවා දැන් මේ මේ මේ කය මගේ කියලා අරගෙන තේරුමක් නැහැ. දැන් මේක මම භාවිතා කරන්න ඕනේ මේ සතිය දිනු කරන්න ආයුධයක් වගේ. සතිය දිනු කරන්න උපකරණයක්. ප්‍රඥාව දිනු කරන්න උපකරණයක්. හුදෙක් ප්‍රඥාව දිනු කරගැනීමේ උපකරණයක්. ඒකයි. යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිශ්චිතෝච විහෙරති. අන්න දැන් දැන් උත්සාහවත් වෙනවා. දැන් මේක මේ ග්‍රහණය කළා මගේ කියාගෙන බදාගෙන වැළඳගෙන ජීවත් වෙලා වැඩක් නැහැ. කියලා අන්න ටික ටික අර ආශ්‍රය කරමින් බැසගනිමින් ග්‍රහණය කරමින් හිටිය තත් වෙනකොට අනිශ්චිත භාවයක්. වැඩි අනවශ්‍ය විදිහට බදාගන්නේ ග්‍රහණය කරන්නේ වැළඳගන්නේ නැතිව මේක මේ සතිය ප්‍රඥාව කියන ඊට වඩා වටිනා ගුණධර්මයක් දිනු කරගැනීමේ මෙවලමක් වශයෙන් උපකරණයක් වශයෙන් ඔන්න භාවිතා කරනවා. අන්න නචකින්චි ලෝකේ උපාදේති. අන්න ටික ටික ටික ටික ටික මේක වෙන්න වෙන්න වෙන්න වෙන්න. ඉතින් මේ කය විතරක් නෙමෙයි. මේ කය විතරක් නෙමෙයි අනිකුත් සියලු කයත් ඔච්චරම තමයි. ඊළඟට මේ ලෝකේ තියෙන අනිකුත් දැන් මෙතන මේ කයේ තියෙන ධාතු ලක්ෂණ මොන වගේද? අන්න අනිකුත් ධාතුන්, බාහිර තියෙන ධාතුනුත් ඔච්චරමයි. ආජ්‍යත්ත වේවා, බහිද්ද වේවා සියල්ලත් ඔච්චරයි. කියලා අන්න මේ වැටහීම ප්‍රඥාවක් වශයෙන් මේ අත්දැකීම හරහා අපේ ඇතුළත ප්‍රඥාවක් දියුණු වෙන්න ගන්නවා. ඒක ඉතින් දවසින් දෙකකින් වෙන එකක් නෙමෙයි. මේක වඩන්න වඩන්න, කෙරෙන්න කෙරෙන්න අපි නොදැනුවත්ව මේ ප්‍රත්‍යක්ෂ ඥානයක් වැඩෙනවා. එතකොට අන්න ටික ටික ටික ටික අනිශ්චිතෝච අනිශ්චිත වෙනවා. ඒ කියන්නේ මේකේ මේක දැඩිව ග්‍රහණය කරන්නේ නැතුව, ඇතුළට බැස නැතුව උපාදාන කරන්නේ නැතුව අන්න ගිහිල්ලා ඒ උපාදාන නොකිරීම ලෝකේ කිසිම දෙයක් උපාදාන නොකරන මට්ටමන හිත ටික ටික ටික ටික නිදහස් වෙන්න සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඕක කාලයක් තිස්සේ වීමයි වෙන්නේ. ඒ නිසා අපි මේ ඒ අත්දැකීමට පිවිසෙන්නේ මේ ආකාරයට. අත්දැකීමට පිවිසෙන්නේ ඔන්න වම දකුණ කියලා. අත්දැකීමට පිවිසෙන්නේ ඔන්න මේ වදිනකොටන තද ගතියක්, බුරුල් ගතියක්, සිසිල් ගතියක්, කුණුසුම් ගතියක් කොහොම කියලා තමයි පිවිසෙන්නේ. හැබැයි වැඩේ සිද්ධ වෙනකොට ඊට වඩා හාත්පසින් ගැඹුරු ප්‍රඥාවක් යටිහිතේ ගොඩ නැගෙනවා. ඉතින් ඕකයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔය විස්තර කරන දේවල් ඒ නිසා හැම එකක් ගානෙම මෙන්න මේකයි හේතුව මෙන්න මේ කිය කිය හැම සුළු සුළු දේවල් ගානේ අපි හේතු හොයන්න ගියොත් අර ලස්සන්ට ගොඩනැගීගෙන එන දෙයට අපි අකුල් හෙළුවා වෙනවා. ඒ නිසා මේ කොයි දෙෙත් හොඳයි. කොයි දේත් මගේ තියෙන මමත්වය දුරු කරනවා. කොයි දේත් මගේ තියෙන දැඩි ග්‍රහණය දුරු කරනවා. ඒ වෙනුවට ඇත්ත ඇති සටියෙන් දකින්න මාව පොළඹවනවා. මොකද මගේ අවධානය දැන් තියෙන්නේ මේ මමෙක් ගැනවත් අල්ලගත්ත දෙයක් ගැන නෙමෙයි හොඳට දැනෙන ඍජු අත්දැකීමක. ඒ ඒ ඍජු අත්දැකීම හරහා තමයි ඔන්න මගේ ප්‍රඥාවත් දියුණු වෙන්නේ කියලා අවබෝධයෙන් වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ගැටළු විසඳන ආකාරය හරිම පැහැදිලියි. භාවනා යෝගින්ට රුකුලක් අත්වලක්. ඔබ වහන්සේට බොහොම පිං. මගේ ප්‍රශ්නය මගේ භාවනාවට බාධා කරන සිතුවිල්ලකි. විටක මානසික රෝගී තත්ත්වයද්දයි සිතේ. එබැවින් අනන්‍යතාවය අගය කරමි. ස්වාමින් වහන්සේ මම බුදුරජාණන් වහන්සේ සතිමත් බවට එහා ගිය දහම් දෙසුවාදයි සෙව්වෙමි. ගැඹුරු දහම් දේශනා සවන් දෙමින් නුවණ මෙහෙයවමි. ආයතන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිව නිරුද්ධ වන බව වටහා ගතිමි. තවද එක් ආයතනයක් නිරුද්ධ වීමෙන් අනතුරුව තවත් ආයතනයක් හටගන්නා බවත් ආයතන අතර සම්බන්ධතාවයක් නැති බවත් දනිමි. මම භාවනාවට බැසගෙන නොසිටියත් ආනාපානයට සිත යොමු කළ විගස සිත උදරය කරාම ඇදී යයි. ඕනෑම තැනක ඕනෑම මොහොතක පිම්බීම මුල සිට අගටත් ෂණයෙන් ඇතිවන හැකිලීම මුල සිට අගටත් ඊළඟට පිම්බීමට කලින් ඇති විරාමයත් හොඳින් අරමුණු වේ. ගැටලුව මේ අරමුණේ සිටින විට සිතවිල්ලක් පැමිණි පසු ඒ සිතවිල්ල පෙර අරමුණු ලැබීමේදී සතිමත්ව සිටි සිට නුවණට නුවණ යෙදීමේ විපාකයක් ලෙස පහළ වූ සිතුවිලි බවත් මේ සිතුවිලිත් විපාක ලෙස පහළ වූ නිරුද්ධ වන බවත් සිහියට නැගේ. සිහිවන සිතුවිලි මතුවන සැනෙන් එය වටහාගෙන මේ ආකාරයෙන් සිතමි. සැලවීමට මැලිකමක් කය මගේ නොවන ලෙස හැඟීමක් ඇතිවන වාට වඩා වැඩි දුර යා නොහැකි. එසේම සක්මනට බැසපු ගමන් ස්පර්ශය මෙනෙහි කළ හැකිය. මෙනෙහි කිරීමකින් තොරව ස්පර්ශය අත්විඳිමි. නමුත් මේ ඇසට ලැබෙන අරමුණ නිත්‍ය ලෙස ගැනීම නිසා මේ වැලිය, මේ කොළය, මේ පොළව යන හැඟීම සිතේ උපදින සංකල්ප පමණක් බවත්, পায়ට ස්පර්ශ ඊට හේතු වන ධාතුවේ තදගතිය පමණක් බවත්, ඒ දෙකේ සම්බන්ධතාවයක් නැති බවත් හිත ඇතුළතින් ස්පර්ශය දැනෙන අතර තුර කතාවක් හිතේ යයි. මෙහි මුලා නොවන ලෙස හිතෙන්ම අවවාද කරයි. අනිත් අය දකින දේ දකින්න අසන දේ අසන්න කිසිවිටකත් කැමැත්තක් නූපදී. තරහ වැනි කෙලෙස් ඇතිවීම ඇසින් උපදවන බාහිරෙන් මිදී ඇතුළත ඇතිවන කෙලෙස් වටහා ගන්න උත්සාහ දරමි. තනිවීමට කැමැති. ගරුතර ස්වාමීන් වහන්සේ මාගණ අනුකම්පාවෙන් මේ ගැටලුවෙන් මා මුදවන්න. මට කෙටි උපදෙසක් දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට වහවා සසර දුකෙන් අත් මිදේවා. මම ඔබේ කාලය ගැනීම අන් අයගෙන්ද සමාව ගමි. තෙරුවන් සරණයි. හොඳයි. පොඩ්ඩක් සරල වුණා නම් තවත් හොඳයි. ඒ කියන්නේ හොඳ මේ ඇත්තරම මේ ධර්ම ඥානයක් තියෙනවා. ඇත්තරම දැන් ආයතන උපදින ආකාරය ඒවැයින් අර ලස්සනට මාරු වෙන හැටි ඔක්කොම ඇත්තරම මේ භාවනාවේ සෑහෙන යනකොට Tamanට ටික ටික මේකේ ප්‍රායෝගික පැත්ත පේන්න ගන්නවා. දැන් අපි දැනට යන්නේ බුදුරජාන් වහන්සේ මෙතන මෙහෙම කියලා තියෙනවා අය එහෙම කියලා ලස්සන්ට අපි ඒ સિદ્ધාන්තයක් වශයෙන් අල්ලගෙනනේ. ඉතින් මේ સિદ્ધාන්තය Taman තුලින්ම අත්දක ගන්න පුළුවන් නම් බලන්න කොයිතරම්ම මේ වටනවාද කියලා. ඒ නිසා තමන් මේ දැන් ලොකු නිවැරදි ප්‍රඥාවක් තියෙනවා. ඒකට නිවැරදි දර්ශනයක් තියෙනවා. දැන් ඔය දර්ශනය එහෙම නැත්නම් ඔය දැක්ම ඊටාම සරල තැනකින් පටන් අරගෙන තහවුරු කරගන්නයි තියෙන්නේ. ඒ නිසා Tamanට ඕක තියෙනවා කියලා කරදරයක් කරගන්න එපා. හැබැයි අර මං කලිනුත් කිව්වා වගේ භාවනාව වෙදී ඕක ඕක මේ දාන්න යන්න එපා. භාවනා කරන කාලේ අපි දුම මෙහෙම අපි සක්මන් භාවනාව යෙදෙනවා. සක්මන් භාවනාවේ යෙදෙනකොට පුළුවන් තරම් හිත නිහඬ කරගෙන, හිත නිශ්ශබ්ද කරගෙන හිතට පැහෙන්නෙන්න එපා කියලා පොඩ්ඩක් විධාන කළා. මේ අර මොකද්ද කියන්නේ මේ මේ පඬිතය වෙන්න එපා කියලා පොඩ්ඩක් නවත්තලා බලන්න මේ තමන් සරලව යනවා. සරලව ඉතින් වමක් දකුණක් එක්ක. එහෙම නැත්නම් ස්පර්ශයක් එක්ක. එහෙම යනවා. ඔහොම යද්දි යද්දි යද්දි හිත හිත විවේක වෙන්න අවශ්‍යමයි. දැන් සාමාන්‍යයෙන් අපේ හිත විවේක වෙන්නේ නැතුව අපි මේ ලබන අත්දැකීම එතන එතන අපි හිතින් විමසන්න ගියොත් එතන එතන අපි ඒකට අර්ථකතන දෙන්න ගියොත් මේ ලබන අත්දැකීම මෝරන්නේ නැහැ. මොකද අපි චුට්ටක් අත්දැකීමක් ලබනවා ඒකට අපි ලොකු අර්ථකතනයක් දෙන්න යනවා. ඒ අර්ථකතනය ඔස්සේ ලොකු ප්‍රපංචයකට යනවා. ඉතින් ආයොන්න අත්දැකීමක් ලබනවා ඒකට අර්ථකතනයක් දෙනවා ආයි ප්‍රපංචයකට යනවා. ඉතින් හරිම කියන්නේ භාවනාවට අපේ අපි විසින්ම අකුල් හෙලනවා. ඉතින් ඒ නිසා ඒ தත්ත්වය තේරුම් ගන්න තමයි. දැන් Tamanට අවබෝධයක් තියෙනවනේ. Taman තේරුම් ගන්න මම මෙහෙම ගියොත් නම් මට මේ වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. මම යන්න ඕනේ මේ පුංචි දරුවෙක් වගේ. මං යන්න ඕනේ මුකුත් දන්නේ නැති කෙනෙක් වගේ. කියලා එහෙම යන්න. එහෙම යනකොට අපි මේ පැයම ඔන්න වැඩේ සිද්ධ වුණා. සිද්ධ වෙලා දැන් මුකුත් කතාවක් නැහැ. හිතරත් පොඩ්ඩක් පැත්තකින් ඉන්න කිව්වා. Taman මේ බොහොම ඍජු අත්දැකීම ඔන්න ලැබුවා. අපි තුමු දැන් ඉවරයි කියලා වැඩේ කළා ඉවරයි. අන්න Tamanට පොඩි විවේකයක් ආවා. ඔන්න මේ විවේකේ ඕන්නම ඕනෙම නම් Tamanට අර ලැබපු අත්දැකීම Taman අර දන්න සුතමේ ඥානයත් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන්. එතකොට අර සුතමේ ඥානයේ තියෙන කෙනෙකුට අතිරේක ලාභයක් ලැබෙනවා. එතකොට මේ කෙරෙන හරිය Tamanට ටිකක් අවබෝධ කරගන්න පුළුවන් කොයි හරියද ඉන්නේ මට මෙන්න මේ වගේ අත්දැකීම් ලැබිලා තියෙනව නේද කියලා පොඩ්ඩක් අර එතකොට ධර්මයේ ධර්මමය සතුටක් ලබන්න පුළුවන්. හැබැයි ඒක කරන්න ඕනේ සම්පූර්ණයෙන්ම භාවනාවෙන් අයින් වුණාට පස්සේ. කියන්නේ සක්මන් භාවනා කාලය තුලදී කිසිසේත්ම මේ කිරීම තහනම්. පරයන්ක භාවනාවේදී මේ කිරීම තහනම්. තමන් අපි හිතමු වෙන ඔන්න කෝච්චිය යනවා බස් එකේ යනවා නැත්නම් ඔන්න හිටගෙන ඉන්න මාක් හරි වෙන එකක් අස්සේ ඔන්න පොඩ්ඩක් ඉතින් කමක් නැහැ. ඒ වගේ දෙයක් හිතලා බැලුවට වරදක් එහෙම ගියොත් ඔන්න තමන්ට ටික ටික මේ මොකද්ද මේ වෙන්නේ කියලා ඇත්ත වශයෙන් වෙන දේ ප්‍රායෝගිකව අත්දක ගන්න හම්බ වෙනවා. විශේෂයෙන්ම Taman තේරුම් ගන්න ඕනේ මේ භාවනාව කරනකොට අපි දැන් අර මං කිව්වේ හිතලා බලුවට වරදක් කියලා එතෙන්දී වුණත් දිගින් දිගට දිගින් දිගට පැය ගණන් තිස්සේ කල්පනා කර කර ඉන්න එක නම් සුදුසු නෑ. හැම තිස්සෙම ඔය විශේෂයෙන් විපස්සනා භාවනාවට නැඹුරු වෙනකොට පුළුවන් තරම් අර කතන්දර ගොත ගොත ගොත ගොත දිගින් දිගට හිත යන එක වලකින්න ඕන. ඒ ප්‍රපංචවල හිත දුවන එක වලකින්න ඕන. එහෙම ගිහිල්ලා තමයි මේ ටික ටික ඔන්න ඊට වඩා සරල සරල මට්ටම් වලට එන්නේ. දැන් අපි ඉස්සර අපිට පුරුද්දක් වශයෙන් ඔන්න අපි හිත හිතා ඉන්නවා සෑහෙන වෙලාවක්. අපි තුමු පැයක් තිස්සේ හිත හිතා ඉන්නවා කියලා ඔන්න දැන් භාවනා කරන්න ආපු නිසා ඔන්න ඔය පැය කියන එක පැය භාගයට අඩු වෙනවා. තව ටිකක් කරනවා ඔන්න පැය කාලට අඩු කරනවා. විනාඩි 5ට අඩු කරනවා. විනාඩියට අඩු කරනවා. දැන් හිතන්න දැන් මේ හිත පිට යන එක එහෙම නැත්නම් හිත කතන්දර ගොතන එක දැන් මේ අඩු කරන්නේ. කියලා ඔන්න විනාඩියයි දැන් යන්න දෙන්නේ ඕන්නම් කතාව ගොතකද ඉන්න දෙන්නේ විනාඩියයි. ආයෙ ටක් ගාලා ගත්තා. අන්ට ඒකත් අඩු වෙලා ඔන්න සම්පූර්ණයෙන්ම දැන් මේ හිතලා බලන්න සම්පූර්ණයෙන්ම හිත නිශ්ශබ්ද වෙච්ච අවස්ථාවක්. හිත මුකුත්ම කතාවක් නැහැ. අන්න ඒ තරමට භාවනාමය ඥානෙට වටිනවා. ඒ තරමට තමයි මේ ගැඹුරකට යන්නේ. මොකද කතා කරන හිතකින් කිසිසේත්ම ගැඹුරකට යන්න බෑ. සරල සරල ඍජු බව තමයි ගැඹුරට යන්නේ. අපි ඒක නිකන් නීතියක් වශයෙන් දැනගත්තා නම් ඒක ඒ තරමට වටිනවා. සරල ඍජු බව තමයි ගැඹුරකට යන්නේ. එහෙම නැතුව අපි සංකීර්ණ ලොකු સિદ્ધාන්ත එක යන ගමනක් මේ යන්නේ නිකන් තනිකර නිකන් ප්‍රපංච ලෝකයකට තනිකර සංකල්ප ලෝකයකට අතරමං වීමකුයි වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අර කියනවානේ දෘෂ්ටි ලෝකයකට යන්නේ තනිකරම. ඔය දිට්ටි කන්තාර දිට්ටි විසූකම් ඔය විතර කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි. අපි දැන් ඔය මොනවාද මේ සබ්බාසව සූත්‍රයේදී එහෙම කියනවා ඊළඟට මූලපරියාය සූත්‍රයේදී එහෙම කියනවා මේ ඔක්කොම මේ මේ චින්තකයව හදාගත්ත දේවල්. අවබෝධය නිසා එහෙම නැත්නම් එක එක දේවල් හිතලා හිතලා හදාගත්ත දෘෂ්ටි එන්නේ. ඒ නිසා අපි දහමේදීත් ධර්මයේ උනත් අනවශ්‍ය විදිහට මේ හුඟක් එහෙම යන්නේ නැතුව මේ මේ පැත්තෙන් යනකොට පුළුවන් තරම් මේ ඍජු සරල අත්දැකීමේ යන්න. එතකොට Tamanට ඔය පොතේ කියලා තියෙන දේ Tamanටම ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නවා. අන්න එතකොට තමයි බුදුහාමුදුරුව ගැන මේ අර ඕකප්පන සද්ධාාවක් කියන නොසෙල්ලෙන සද්ධාාවක් ඇති වෙනවා අනේ මේ බුදුහාඳුරෝ මේවා මේ මේ තරම් නිවැරදිව මේ තරම් ඍජුව කියලා තේනවා නේද කියලා අන්න ආයි ගලවන්න බැරි නොසෙල්ලෙන මේ බුදුහාමුදුරුවෝ ගැන අචල සද්ධාාවක් ඇති වෙනවා මොකද බුදුරජාන් වහන්සේ ඒ තරමට මේ ගැඹුර දැකලා තමයි මේවා දේශනා කරලා තියෙන්නේ ප්‍රත්‍යක්ෂයෙන් චේතන දේශනා කරලා තියෙන්නේ ඒ නිසා ඒ විදිහට ගියා නම් මම හිතන්නේ සෑහෙන දුරට යන්න පුළුවන් හොඳයි අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ඔව් තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. කලක සිට නාසිකාග්‍රයේ ඉබේ දැනෙන හුස්ම රැල්ල දෙස බලා සිටීමට පුරුදු වූ අයෙක් මේ. හුස්ම රැල්ල ඇති වෙමින් නැති වෙමින් බොහෝ සියුම්ම සංසිඳී යන ආකාරය බොහෝ වාර දැක ඇත්තෙමි. ස්වාමින් වහන්සේ හුස්ම රැල්ල යයි හැඳින්වුවාට නාසිකා අවට විස්තර කළ නොහැකි බොහෝ සියුම් චංචල දැනීමක් හැම වෙලෙම වාගේ පවතී. සමහර අවස්ථාවල නිශ්චලතාවයත් පසු කයේ බිමට ස්පර්ශවන ස්ථාන දෙසින් පැන නගිමින් එන දැවෙන කකින වේදනාවකි. මෙය ශරීරය පුරා ටික ටික විහිදෙයි. තවත් අවස්ථාවක නාසික අවට දැනෙන මෙම සියුම් දැනීම නොදෙනී යාමත් සමගම මෙම වේදනාව පැන නැගී එන ආකාරය දක්ිමි. මුලදී මෙය මනසට කයට වදයක් උවත් දැන් කලක් කාලය වැඩි කරමින් ඒ දෙස බලා සිටීමට උත්සාහ කරමි. ඉරියව් මෙසේ නොකර උපරිම කාලය විනාඩි 45ක් ඉරියව් වෙනස් නොකර උපරිම කාලය විනාඩි 45ක් වත් ඉරියව් වෙනස් කළොත් මීට වඩා කාලයක් සිටිය හැක. සෑම පර්යංකමක වාගේ මෙය අත්විඳී. පර්යංකයේ පසුවත් නැගිට ගිය විටත් මුළු දවස මුළුල්ලේම වගේ සතියෙන් සිටියොත් ඇඟට උණ සැදුණ රෝගියෙකු වගේය. තවත් අවස්ථාවල වේදනාවට සමග ශරීරය තුලින් මෙම දැනෙන සියුම් චංචල ස්වභාවය මුහුණට මුහුණලා වේදනාවත් සමගම කරට කර පවතී. තවත් සමහර අවස්ථාවල වේදනාව ප්‍රකටව දැනුණත් ශරීරය කොහේ හෝ තුලින් එනම් සිත යොදවන තැනට වේදනාවත් සමගම බොහෝ සියුම් වේදනා දැනෙන චංචල ස්වභාවය බොහෝ සියුම්ම දැනේ. වේදනාව අඩු වැඩි අයුරුත් පෙනිපෙනී පවති. ඇස ඇරගෙන වත් මේ වේදනාව ඇතුව පවතින ආකාරය සිතට හොඳින් පෙනේ. දැනේ. ස්වාමින් වහන්සේ පර්යංකයෙන් මිදුන අවස්ථා කීපයකදීම දැනුණ දෙයක් නම් පර්යංකයට වඩා එයින් මිදුන අවස්ථාවලදී ඒ විගසින්ම වඩාත් කයට දැනෙන වේදනාව ඇතිවන බව දැනී ඇත. එනම් පර්යංකයේදී විඳීමට වඩා ඇසෙන් අරමුණක් ගත්තත් වටපිට බැලුවත් සිතවිලි ආවත් සිත විසිරී නොයා පාද ස්පර්ශවන ස්ථානයටම සිත ගෙන යාමට හැක. ස්වාමින් වහන්සේ බොහෝ විට සිත එකතැන තබාගත හැකි බව තීරේ. සෙනඟක් අතර වුවත් කයෙහි සිත පවත්වාගත හැකි බව දැනේ. ඊට බොහෝ උපකාර වන්නේ නාසිකා මුඛ අවට නිතර දැනෙමින් පවතින තද ගතිය, හිරි ගතිය, සියුම්ම දැනෙන කිසියම් චංචල ස්වභාවයක් නිසාය. සක්මනේදීත් මෙය දැනේ. හුදකලාවට ප්‍රිය බවක් ඇත. සිතට දැනෙන සිතවිලි බොහෝ අවස්ථාවල කාලයක සිට පැන නගින කොටම හඳුනා ගනී. උදාහරණ තෘෂ්ණාවක්, ද්වේෂයක්, ඇලීමක්, ගැටීමක්, මනාප අමනාප මාන්නය. සමහර නැතිවන අයුරුත් දකි. සිතෙහි චපල අසංවර බව හඳුනා ගැනීමට පුළුවන් වන අතරම මුලදී ගැටුණත් දැන් ඔහේ බලා සිටිමි. ඒත් සමහර අවස්ථාවල මාන්නේ ඉස්මතු වී මගේ දේම ඉවසා ඉවසීමෙන් තොරව ඉදිරිපත් කරන අවස්ථාද ඇත. මෙය නැත නැති කර ගැනීමට උත්සාහ කරමි. කල්යාණ මිත්‍රයන්න් වහන්සේ ඔබ වහන්සේට තවදුරටත් උපදෙස් උපවාසයෙන් තවදුරටත් උපදෙස් පතමි. ත්වන් සරණයි. වරදක් නැහැ හැබැයි ඒ කියන්නේ සෑහෙන සාර්ථකයි කියලා කියන්න පුළුවන්. වේදනාවෙනුත් සෑහෙන ඉගෙන ගන්නවා. ඒ වගේම මේ හිතෙනුත් ඉගෙන ගන්නවා. දැන් හැබැයි අර වේදනාවෙන් එක්ක යනකොට ටිකක් ඉතින් අර දරතේ තියෙනවා ටිකක් අර මේ ඒකෙන් එන ඒකෙන් එන නිකන් අපහසුතාවයේ තියෙනවා. ඉතින් පුළුවන් නම් ඔය يعني හිත පැත්තට යොමු යොමු වෙනවා නම් ඒ පැත්තට දාන්න ඒකෙන් يعني චිත්තානුපස්සනාව මට්ටමේදී සෑහෙන්න මේ ලස්සන්ට අරගෙන යනවා. බලන්න දැන් අර මේකෙත් හොඳටම කළා තියෙනවා නිවැරදි. කියන්නේ මහා හරිසුතුලට හට ගන්නකොට ඒක තියෙන සැඟවිලා තියෙන කෙලෙසේ බලන්න පුළුවන්. තණ්හාවක්ද මාන්නයක්ද දිට්ඨියක්ද ඔය වගේ දේවල් බලන්න පුළුවන්. තවත් ඉතින් ඕනනම් රසවත් වෙන්න බලන්න පුළුවන් මේක මේ මොන මට ඉදිරියේ කරන්න තියෙන දෙයක් සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන්නේ මොන මොන හේතුවක් නිසාද? එතකොට තේරෙනවා මේ හේතු සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන්නේ. පටිච්චසමුප්පන්න වශයෙන් බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ එක එකක් ගාන නිකන් ගැළපි ගැළපි නිකන් දාමයක් වගේ මේ කෑලි ගොඩක් එකට එකතු කරලා එන දාමයක් වගේ නිකන් අත්ෙන් අත්ත අත්ෙන් අත්ත ලියලලා එනවා වගේ බලන්න පුළුවන් සංකත වශයෙන් දකින්න පුළුවන්. එතකොටත් තේරෙනවා මේක මේ හරයක් නෑ. මේක තියෙන නිකන් ශූන්‍ය ස්වභාවයක්, නිකන් හිස් ස්වභාවයක්, බොල් ස්වභාවයක් කියලා අර එන සිතුවිලි වලම තියෙන හිස් බව, ඒකෙම තියෙන nissaratwය දකිනවා. එතකොටත් මේ මේවට අපි දෙන අගයන් ආඩම්බරයන් සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවා. එතකොට අන්න නැවතත් හිත විවේක වෙනවා. හිත gedara වගේ ඉන්නවා. බලන්නේ හිත gedara වගේ ඉන්න වෙලාවට ඔය නාසිකාග්‍රයටත් නොදී. ඒ කියන්නේ නාසිකාග්‍රය දැනෙනවනේ දැන් විවිධාකාර දේවල්. බලන්න ඕකාස්සටත් යවන්නේ නැතුවත් ඉන්න පුළුවන්ද කියලා. දැන් කියන්නේ අපිට ඕනේ නම් මේ කයේ දැනෙන වේදනාවන් වලට දාන්න පුළුවන්. දැන් Tamanට හුඟා කුරු වෙලා තියෙන හින්දා මේ නාසිකාග්‍රය ප්‍රදේශයේ හිත රඳවන එක දැන් උතෙන්ටම හිත පයින්න යන්න පුළුවන්. නමුත් පොඩ්ඩක් බලන්න හිත එහෙම කියන්නේ Taman උවමනාවෙන් දාන්න යන්න එපා දැන්. වමනාවෙන් දාන්න යන්න නැතුව පොඩ්ඩක් විවේක වෙන්න දෙන්න. හිතට දැන් යන්න අතරින්න බලන්න. හිත සැහැල්ලුවෙන් විවේකයෙන් සතුටින් දැන් මේ යනවා. දැන් වේදනාවක් තිබුණා. අපි දුමු වේදනාවක් බල බල හිටියා. වේදනාව ඔන්න සමනය වෙලා ගියා. සමනය වෙලා ගියාට පස්සේ බලන්න වෙන අලුත් වේදනාවකුත් නැහැ. හැබැයි ඕන්නම් කයට දාන්න පුළුවන්, මෙතනට දාන්න පුළුවන්. හැබැයි එතනටත් දාන්න එපා. බලන්න හිතට අරමුණක් නොදී අරමුණක් නොදී හිතට විවේකයෙන් ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඔය හරහා ඊට වඩා එහාට යන්න පුළුවන්. ඔක පොඩ්ඩක් කරලා මට මේ ඊළඟ දවස්වලදී දැනුම් දෙන්නයි තියෙන්නේ. හොඳයි. අපිට ලිඛිත ප්‍රශ්න එතකොටින් අවසానයි. ඔව්. එන්න මෙතෙන්ට. හොඳයි. දැනුම් සන්නයි. ස්වාමීන් වහන්සේ මම අහන්නේ සක්මන් භාවනාව. ඔව්. දැන් අර සක්මන් භාවනාවේ මුලේව ඔක්කොම අර කරලා දැන් මං ඉන තත්ත්වයේ දැන් මං කකුලේ මේ උකුල ප්‍රදේශයේ ඉඳලා අස්ති නැමෙන ආකාරයව දකිමින් කරලා දැන් දකින්නේ මං එක පාදයක් යනවා නිකම් බලන් ඉන්නවා පාදේ යනවා එයාගේ කාර්යය වෙනකොට අනිත් පාදේ ඉස්සර වෙනවා එයාගේ කාර්ය වෙනකොට අනිත් පාදේ යනවා. ඒ දිහා බලාගෙන සැහැල්ලුවෙන් යන්නේක කරන්නේ. හැබැයි සමහර වෙලාවට මට හිතෙන එක වැරදිද දැන්න වහන්සේගේ එකයි අහන්නේ. සමහර වෙලාවට මගේ හිතට එනවා දැන් මේ එක පාදයක ක්‍රියාවලිය අවසන් වුණා මෙතන තිබින්නේ මේ ඇතිවීමක් නැතිවීමක්ද කියලා මනසින් මම ඒක මනසට දැනෙනවා මට. එතකොට දැන් අනිත් පාදයේ කරද්දිත් එහෙම දැනෙනවා. ඊට පස්සේ සක්මන ඉවරුණා මට දැනෙනවා. මම දැන් මේ විනාඩි 45ක විතර මේ සක්මන ගියාට පස්සේ මම කොච්චර පියවර ගානක් ගියාද? ඒ සියවර ඒ සියලුම පියවරවල් එකින් එක තබද්දී ඇතිවෙල නැතිවීමක් නේද වුනේ. ආය අලුතෙන් අලුතෙන් නේද මේ ඇති වුනේ කියන අදහස මට සැට එනවා. ඒක වැරදිද? නෑ, එහෙම වැරදක් නෑ. ඒ කියන්නේ දැන් අපි අපි හිතලා ගන්නෙ නැතුව දැන් අපේ භාවනාවේ යෙදෙනකොට ෂණිකව නිකන් යම්කිසි මේ අවබෝධයක් එන්න පුළුවන්. වැටහීමක් එන්න පුළුවන්. ඒක ටිකක් කියන්නේ සිතුවිලි කීපයක් වගේ තමයි Tamanට වැටහෙන්නේ. ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ ඉන්සයිට් කියලා කියන්නේ. මේකේ මේ කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ? ඒක ඇතුළත ආපු අවබෝධයක්. ඒක ඒක එන්නේ පොඩි සිතුවිලි කීපයක් හරහා. ඒක ඒක ඔස්සේ අනවශ්‍ය දෙයක් දිගට හිතන්න ගියොත් ඔන්න එතන අහු වෙනවා. එහෙම එපා අර ශනිකව අනේ මේක අනිත්‍යයි නේද කියලා අර ටක් ගාලා ඔන්න හිතෙනවා. අර දේ දිගා වෙච්ච දේ දිහා නිකන් පොඩ්ඩක් ආපසු හැරීමකින් වගේ. ඒක Tamanට කියන්න බෑ මොන විදිහට දෙන්නේ කියලා කියන්න බෑ. හැබැයි වෙච්ච දේ ගැන ඔට් මේ නිකන් નિરાයාසයෙන් ටක් ගාලා හැම දෙයක් වටේමක් එන්න පුළුවන්. ඒ කිසිම වරදක් නැහැ. ඒක වළක්වන්න අවශ්‍යත් නැහැ. ආවට කිසි වරදක් නැහැ. දැන් ගමන් කරනකොට දැන් ඔය දැන් මේ දවස්වල තියෙන රිලවුන්ගේ කරදරේනේ. ඔව්. රිලව් පනිනවා නම් අර පේනවා. ඔව්. නමුත් මට එහෙම පෙනුණා කියලා මගේ අර මට හරි ආසාව තියෙන්නේ මේක දිහා බලන්න. ඔව්. මේ පාදේ මාරු වෙන හැටි බලන්න. හ්ම් ඒකයි වැඩි මේ වෙන්නේ සෑහෙන ප්‍රමාණයක් සක්මනේ යන්න පුළුවන්. ඔව්. දැන් අර විවේකයෙන් යෙදෙනකොට බලන්න ඕනනම් يعني තමන් උත්සාහයෙන් දැන් අරමුණට දාන්න යන්න එපා. එහෙමයි. උත්සාහෙන් දාන්න යන්න එපා. මේ මම මේ මෑණියන්ට මීට කලින් කතා කරලා තියෙන හින්දා මම මේ කියන්නේ පොඩ්ඩක් මේ හින්දා උත්සාහයෙන් දාන්න යන්න එපා දැන් හිතට පොඩ්ඩක් විවේකයෙන් යන්න දෙන්න. එයා අවශ්‍ය නම් ඇතුළට යාවි. නැත්තම් එයා සැහැල්ලුවෙන් ඉඳීවි. බලනවා නම් බලන්න දෙන්න. බලන්න නැත්තම් ඒත් මුකුත් කරන්න යන්න එපා. බලන්නේ නැතුව එයා ඉන්නවා නම් මුකුත් නොනබලා අරමුණක් නොගෙන යන්න දෙන්න. හොඳයි. හොඳයි. තේරුවන් සම්මයි. ඔව්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අවසර මම ආනාපාන සතිය කරන්නේ. ඉතින් ආනාපාන සතිය කරනකොට ඒ තුල සිහිය පිහිටවන්න පුළුවන්. ඒ තුල සිහිය පිහිටවනකොට ස්වාමීන් වහන්සේ සංසිඳිනවා. සංසිඳුණාට පස්සේ ස්වාමීන් වහන්සේ වෙන අරමුණු වලට යවන්නේ දැනෙන අරමුණ අරමුණ තුල බලනවා ස්වාමීන් වහන්සේ. හරි. දැන් වේදනාවක් ආවොත් ඒ වේදනාව දිහා බලාගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඒක කකුලෙද කියලා එහෙම බලන්නේ නැහැ. ඒ දැනෙන දේ ඒ ස්වභාවය තුල සිත පිටනවා. හොඳයි. එතකොට ඒක ඒ ඒ වේදනාවේ තියෙන දැනෙන ස්වභාවයන් තුළ මනස මනසට දැනෙනවා. අඩු වෙනවා නම් වැඩි වෙනවා නම් අඩු වෙලා යනවා නම් තව වැඩි තද වෙනවා නම් ඒ ස්වභාවයන් තුළ මනස වෙන. ඒ වගේ පරියංක භාවනාවේදී ස්වාමීන් වහන්සේ ඒ ඊට පස්සේ ඒ වේදනාව නැතුව වෙන දෙයකට යවන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කයේ ස්වභාවයෙන් යන යන තැනට යන තැන දිහා බලා ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඒ විදිහට කරනට ආනාපානට නැවත આવුත් ඒකත් බලා ඉන්නවා ස්වාමීන් වහන්සේ මේ විදිහට භාවනාවේ යෙදෙනවා පරියංක භාවනාවේදී සක්මන් භාවනාවේදී ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා ඔසවනවා තබනවා කියලා කරා ඊට පස්සේ වම දකුණ කළා ඊට පස්සේ ඔසවනවා ගිනිනවා තබනවා කියලා මේක කාලයක් හුරු කරනකොට ස්වාමීන් වහන්සේ මට ස්වභාවයෙන් ස්පර්ශයට සිත යොමු කරමින් කරන්ට හැකියාව ලැබුණා ස්වාමීන් වහන්සේ දැන් ස්පර්ශයට සිත යොමමින් යොමු කරමින්ම ඒ තුල සක්මන් භාවන ඉස්සෙල්ලා නම් පොඩ්ඩ දුරක් යන්න බෑ ස්වාමීන් වහන්සේ දැන් පුළුවන් ගොඩක් දුර මොකද මොකද කිව්වේ ඉස්සෙල්ලා නම් පොඩි දුරයි 100න් යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ වෙන සිතවිලි ඇවිල්ලා මට ඒක කරන්න බෑ. දැන් ගොඩාක් දුර ස්වාමීන් වහන්සේ 100න්ම කරන්න පුළුවන්. සක්මන් භාවනාව ඒ විදිහට සැහැල්ලුවෙන් කරගෙන යනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ එදිනෙදා ජීවිතයේදී ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම උදේ නැගිට මොහොතේ ඉඳන් නිින්දට යනකම් සිහිය පවත්වන්න උත්සාහය දෙනවා ස්වාමීන් වහන්සේ. වෙසිකිලි කෙසිකිලි ගියත් සිහිය යොදවනවා. මොකද මනස දිහා බලාගෙන ඒ විදිහට කටයුතු කරනවා ස්වාමීන් සිහියෙන්. දැන් ආහාර දැන් ඒ විදිහට ඉස්සර ස්වාමීන් වහන්සේ දැන් වතුර වීදුරුවක් ගත්තත් මම ඒක ගන්නේ කස් ගාලා නෙවෙයි ස්වාමීන් වහන්සේ හිමින් මේක සිත් සිත් පහළ වෙන ආකාරයට ගන්නයි උත්සාහ කරන්නේ. එතකොට ඇඳුම් ඇඳත් ස්වාමීන් වහන්සේ ඒක සිහියෙන් කරන්න උත්සාහවත් වුණා. ඉතින් මේ සිහිය මේ විදියට ඒ කරන කරන එකේ දැන් ආහාර ගන්නකොට ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා මට සිහිය පිටවන්න බෑ බජ්ජුලි හදලා තියලා ඒක සිහියෙන් ගන්නට උත්සාහ කළා. නමුත් දැන් ස්වාමීන් වහන්සේ දානි ගන්නකොට දානි ගන්න මොහොතේ අනනකොට අනන බව දනිමින් ඉස්සෙල්ලා කළා. දැන් ස්වාමීන් වහන්සේ දාන ගන්නකොට අනන බව අනනකොට වෙන සිතුවිල්ලක් ආවොත් ඒ සිතුවිල්ල දකින්න මේක අතහැරෙනවා. ඒ විදිහට ස්වාමීන් වහන්සේ ජීවිතේම ඊටම සිහියෙන් ගත කරන්න තමයි ස්වාමීන් වහන්සේ උත්සාහවත් වෙන්නේ. ඔබ වහන්සේගෙන් ඒ පිළිමද දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කිසිම වරදක් නැහැ මේ යන විදිය හොඳයි. මේ සැහැල්ලුවෙන් යන්න. සතුටින් යන්න. ඒ කියන්නේ සතුටින් යන්න. ඔව් ඒක තමයි මේ කියන්නේ. තාම සැහැල්ලු. ඔව් ඒක තමයි සැහැල්ලුවෙන් යන්න. ඒ කියන්නේ හිතට මේ හුඟාක් දරදඩු කරන්න යන්න එපා. මේ මෙතන මිසුනානේ මේකක් බැලුවේ නෑ නේද කියලා. එහෙම මොකුත් දරදඩු කරන්න යන්න එපා. බොහොම සැහැල්ලුවෙන් ආයා බලාගත්ත ටික බලාගත්තා. ඉතින් ටිකක් අතහැරුණා නම් කමක් නැහැ. ඉතින් ආයෙ ඔන්න තියා ගන්නවා. ඒ දෙහෙට හැබැයි උත්සාහය තරන්නෙත් නැහැ. මොන හරි ප්‍රදේශයක් අතහැරුණා නම් බලන්න තමන් තේරුම් ගන්න. තමන්ට දවසේ තේරෙනවානේ මෙන්න මේ කාලේ මගේ සතිය හොඳට තිබුණා. මේ කාලනම් එච්චරම තීව්‍ර නැහැ. කියලා නිකන් අර Tamanට නිකන් පොත්තයි බීමක් වශයෙන් නිකන් වැටහෙනවනේ නේද? එහෙමයි සමෙන්නන්ස. ඒ ඒ කියන්නේ හොඳයි. ඒ ඒ කියන්නේ ටික ටික අපිට ඔහොම තමයි. අර දැන් අපි මුලින් සතිය හඳුන්ලා දුන්නට ටික ටික ටික ටික ටික මේ සතිය මුළු දවස පුරාම අපේ මුළු ජීවිතේ පුරාම පැතිරෙන්න ඕනේ. ඒක තමයි දැන් වෙන්නේ. එහෙමයි සමෙන්නන්ස. හොඳයි. වෙන විදිහ හොඳටම හොඳයි. හොඳයි. අල්ලන්න නැතුව කරගෙන යනවා. ඔව් අල්ලන්න නැතුව කරන්නයි තියෙන්නේ. <laughs> හොඳයි. හොඳයි. හොඳයි. එහෙනම් ඉතින් අපි අදත් පැය එකමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවක නිරත වෙලා තිනවා. මේ අද මුළු දවස පුරාම මේ සියලු දෙනාම තමන්ගේ ශක්ති පමණින් භාවනා කටයුතු වලත් නිරත වුණා. ඒ වගේම ධර්ම දේශනාවන්ට සවන් දුන්නා, ධර්ම සාකච්ඡාවල නියැලුණා. ඉතින් මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමැති දෙවියෝත් මේ පින් අනුමෝදන්වත්තා. සියලු පින් කැමැති අසරණ සත්වයෝත් මේ පින් අනුමෝදන්වත්තා. අප අපටත් මේ රැස් කරා වූ සියලුම කුසල් මේ වඩන්නා වූ උතුම් වූ දහම නිවරදිව වඩාගෙන අපේ බලාපොරොත්තු වන උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරගන්න ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු